ඒක ඊයේ මගේ අතින් වැරදිලා ඊයේ දවස් 4 වෙනි දවසේ කිව්වා ඒක නිවැරදි වෙන්න ඕනේ. ඊයේ 5 වෙනි දවසේ 5 වෙනි ධර්ම දේශනාව අද යන්නේ 6 වෙනි ධර්ම දේශනාව. ඉතින් මේ වගේ වැඩමුළුවකදී අපි කරන්නේ ගොඩක් වෙලාවට එක සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ද වටිනා සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒක තේමා කරගෙන ඒ අනුව දේශනා මාලාවක් ඉදිරිපත් කරගන්න එකයි. අපි මේ වැඩමුළුව සඳහා ඉදිරිපත් කරගත්තේ කප්පින සූත්‍රය කියලා මහා කප්පින ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන සරුවචන් වහන්සේ දේශනා කරන ලද සූත්‍රයක්. මේක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙන සංයුත්ත නිකායේ ඒක ප්‍රධාන වශයෙන්ම මේ ආනාපානයි කියන මාතෘකාව වටේ ගෙතිච්ච සූත්‍රයක්. ඉතින් ඒක සඳහා සර්වචනාංශයේ මේ කොට පාදගන්නේ පුංචි සිද්ධියක්. පුංචි නෑ සිද්ධිය ලොකුයි. නමුත් ඊ타ත්ම පුංචි තැනකින් පටන් ගන්න. සර්වචනාංශයේ සවත්නුර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවක මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ සර්වචනාංශයට නුදුරෙහි ළඟ තැනක බොහෝමත්ම සුව ඉලවන සුදු සමාධියකට සමවැදිලා නිසොල්මනේ හැලහොල්මනක් නැතුව ගත කරනවා. එතනදී සරුවචන් ආංශේ ප්‍රස්ස සිටින භික්ෂුන් වහන්සේගෙන් අහනවා මහණෙනි මේ මහා කප්පින කියන මේ මහානා ගේ ශරීරයේ යම්කිසි මොන හරි හැලවලමක් පේන්න තියෙනවා කියලා. එතකොට මේ සංඝයා වහන්සේලා ගෞරව සම්ප්‍රයුක්තව උත්තරයක් දෙනව අවසරයි ස්වාමීන් වහන්සේ මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ විශේෂයෙන් ඔබ වහන්සේ ඉදිරිපිට ඉන්නකොට හෝ නැත්නම් සංඝයා ඉදිරිපිට මේ ඉන්න වෙලාවට විතරක් නෙවෙයි උන්වහන්සේ තනියම විවේක ස්ථානක භාවනා කරත් අපි කවදාකවත් උන්වහන්සේගේ කයේ සැලීමක් දැකලා නැහැ. ඒ තරම් බොහොම නිසල්මන් වසාන්ත සමාධියක් ගත කරන කෙනෙක් මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි කොහොමද මේ වගේ ඇඟ නොසැලෙන කම්පන චංචල නැති සමාධියකට සමවදින්නේ? කියලා සරුවචනාංශයේම කත්තු කම්මිතා ප්‍රශ්නයක් නගලා උන්වහන්සේ සඳහන් කරනවා මහන් මේ ආනාපාන සතිය හොඳට පුරුදු කරගත්ත නිසා ආනාපාන සතිය හොඳට කීකරු කරගත්ත නිසා ආනාපාන සතිය හොඳට වශී කරගත්ත නිසා ඒ මේ වශී කරගත්ත කෙනෙකුගේ මේ වගේ හිතෙහි හෝ කයෙහි ඉන්ජන පන්දන කියන විදියට සැලීම් හෝ ස්පන්දන සිද්ධ වෙන්නේ නැහැ ඒක චිත්ත නියාමයක්. ඉතින් අර කපිට ස්වාමීන් වහන්සේව ප්‍රස්තුත කරගෙන අරබයා භික්ෂුන් වහන්සේට මේ මාතුකාව මතු කර ගන්නවා වඩන ලද භාවිත කරන ලද වශී කර ගන්නා ලද ආනාපාන සමාධියක් තියෙනවනම් ඒක කයේ හිතේ සැලීම් අඩු කරලා ඉන්සොල්මන් බවකට හැලෝල්මනක් නැතුව ඉන්න පුළුවන් තත්වයකටපත් වෙන බව මතක් කරලා සරුවචනාංශේ ඊට පස්සේ කිව යුතු කාරණාවට පොටපාදා ගන්නවා මහන්නි කෙසේ වඩන ලද කෙසේ බහුලීගත කරන ලද ආනාපාන සතියද මේ විදියට මේ නොසලෙන සමාපත්තියකට මේ සැලීමට ඉන්ජන කියන වචනයයි පාලියේ සඳහන් කරන නොසැලීමට ආනෙන්ජ සමාපත්තිය කියලායි කියන්නේ. එතනින් ගියාම ස්පන්දණයට පන්දති කියන වචනයයි පාලියෙන් සඳහන් කරන්නේ එම ස්පන්දන නොවීමට අපන්දන කියලායි සඳහන් කරන්නේ. ආනින්ජ වූ අපන්දන වූ අචල වූ මෙවැනි සමාධියකට ආනාපාන සතිය කොහොමද වඩන්නේ කියන එක අහලා උන්වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේ වගේ මේ මහා කප්පින සූත්‍රයේ ආනාපානයේ පැවතිය හැකි ඉද පැතිකඩ ජවනිකා 16ක් විස්තර කරනවා. මේ 16න් එකින් එකට එකින් එකට සැලෙන තනක ඉඳලා නිසොල්මන් වෙන හැටියක් විස්තර කරනවා මේක සතර සතිපට්ඨානට සමාන්තරවයි ගලන්නේ ආනාපානේ මුල්ම කොටස නැත්නම් මේ 16 ආකාරයෙන් පළවෙනි කොටස් හතර කය හා සම්බන්ධ කරගත්ත කායනුපසනාව හා සම්බන්ධ කරලයි දේශනා කරන්නේ ඒ අවස්ථාවල් අපි දැන් දවස් 3-4කට ඉස්සලා හොඳට විස්තරව අපේ ශක්ති ප්‍රමාණයෙන් හෙලි කරගත්තා. ඒක ඒවට සම්බන්ධ වෙච්ච නැති අයගේ අවබෝධයේ පිණිස සම්බන්ධ වෙච්ච අයටත් මතක් කිරීම පිණිසම කියනවා නම් ආනාපානේ පටන් ගන්නකොට ශක්මණක ඉඳලා ගිහිල්ලා වාඩි වෙලා පටන් ගන්නකොට ඒකේ දීර්ඝ ගතියක් ගොරෝසු ගතියක් කම්පන චංචල වගේක් තියෙනවා. ඒක කියනවා නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල වැටෙනවායි කියලා. ඒ කියන්නේ නාස්පුඩුව මදි හුස්ම යන්න. ඒක නිසා නාස්පුඩු පුරවාගෙන හුස්ම යනවා. සමහර විටක පවත්තන ඉරියව දුවන වගේ එකක් නම් ගහක් නගිනා වගේ නම් පීනනවා නම් නාස්පුඩු දෙක මැද නිසා කටෙමොත් හුස්ම ගන්නවා. ඉතින් ඒක නිසා පටන් ගන්න හුස්ම නාස්පුඩු පුරවාගෙන ගොරෝසුවට යන එකක් ඒක ඉතින් මහා කප්පිනහාමුදුරන්ටත් එහෙම තමයි ඒක කාගෙත් හැටි ඒක සරුවචනාංශේ දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා සඳහන් කරනවා ඉතින් මේ ගැන කලබල වෙන්නේ නැතුව ඒ හුස්මටම හිත නැමිලා කීකරුව භාවනා කරොත් එන්න එන්න හුස්ම කෙටි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වරදොල තේරුම් ගත්ත ඇත්තෝ ඉඳ ගන්නකොටම හයියෙන් හුස්ම ගන්න යනවා. ඊට පස්සේ හුස්ම අඩු කරන්න උත්සාහ කරනවා. මේක නෙවෙයි මේකේ අදහස. භාවනාව හරිනම් හුස්ම අඩු වෙනවා. කරන්න යන එකක් නෙවෙයි. වේගෙන් ගන්න යන්නෙත් නෑ, හිමීට යන්න යන්නෙත් නෑ. පොඩි එකෙක් නිදි කරවැව්වහම ඒ නිින්ද යන්න යන්න යන්න බබාගේ හුස්ම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ භාවනා කරනකොටත් අර ගොරෝසුර තිබ හුස්ම ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒකෙන් හොඳ ලකුණක් පහළ වෙනවා. හොඳ ඉංගියක් පහළ වෙනවා. දැන් හිතයි මිනේ කරන හිතයි ආස්වාස ප්‍රස්වාසයයි කයයි ඔක්කොම තැම්පත් වෙන ගැටේ. ආන් මේ විදියට කීකරු වෙනකොට ඒ ආස්වාසේ මේ මුල මේ මැද මේ අග කියලා කීකරුව බලන්න පුළුවන් ගතියක් යෝගාවචරයට ලැබෙනවා. ඉතින් ඒක සබ්බකාය පරිසංවේදී වශයෙන් සරුවත්‍යන්තේ සඳහන් කරනවා. එතකොට තවත් හිතයි අරමුණයි දෙක ලං වෙනවා. හිතයි අරමුණයි දෙක හාද වෙනවා. හිතයි අරමුණයි දෙක සමීපස්ත වෙනවා, ආසන්න වෙනවා, උත්සන්න වෙනවා. මෙන්න මේ විදිහට හිත සහ අරමුණු අතර තියෙන පරතරය අඩු වෙන්න අඩු වෙන්න සමහරු මේක දකින්නේ හිතේ ක්‍රියාකාරකම් වැඩිවීමක් විදිහට ආනාපානයත් විස්තර විභාගේ වැඩි වෙනවා වගේ. තව සමහර විස්තර කරනවා හිත තැම්පත් වීමක් වශයෙන් සහ ආනාපානයේ තව තවත් සියුම් වීමක් වශයෙන්. මෙතනදී සිදුවෙන ඇත්ත ක්‍රියාවලිය ඒ යෝගාවචරයා දෙන අර්ථකතනේ හැටියට පාවිච්චි කරන වචන හැටියට වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒ කමඨාන් සුද්ධ කරන වෙලාවක ඒ යෝගාවචරයා කතා කරුවොත් ආනාපානතිය බලන ඉඳ ඉඳ ඉඳ ආනාපානෙට මොකද වෙන්නේ හිතට මොකද වෙන්නේ කයට මොකද වෙන්නේ කියලා එයා ආපු පසුබිමේ හැටියට විවිධ උත්තර දෙන්න ඉඩ තියෙනවා සමහරුන්ට පේන්නේ මේක ඇතුලේ ගොඩාක් විස්තර පේන්න පටන් ගන්නවා ක්‍රියා වේගයේ ක්‍රියා ශක්තිය එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා වගේ තව සමහරුන්ට පේන්නේ බොහෝමත්ම හිත කීකරුව බොහෝමත්ම ඒකටම එල්ල වෙලා ඒ විශේෂයෙන්ම පිළිතර නිසා තැම්පත් වෙනවා වගේ ඉතින් මේ කොයි දේ වුණත් යෝගාවචරය මේ වැඩපිළිවෙලට ඇඟිලි ගහන්න නැතුව මේ හුස්මෙම හිත පවත්වාගෙන යන්ට යනවා කියන එක මේ මේ වගේ වැඩමුළුවකදී යෝගාවචරය විසින් පණින කඩුල්ලක් තමයි. මෙතෙන්දී වෙන හුස්මට වෙන භාවනාවට වෙන සතියට ඉඩ තියලා බලාගෙන ඉන්න එක මේ සද්ද නිසා කරදර වෙනවා. හිතවිලි නිසා කරදර වෙනවා. කය වේස නිසා කරදර වෙනවා. ඉතින් මේ ඔක්කොම ගෙවම් කරමින් මේ ආනාපානයේ විපරිණාමය ඕනම් පරිණාමය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපානයේ රූපාන්තරණය දිගට බලනිනවා කියන එක භාවනා ජීවිතයේ ආධ්‍යාත්මික ඉතාමත්ම වැදගත් වැඩක්. ඒ මොකද අපි මෙතුවාකල් සංසාරේ කිරුවේ බාහිරේ බලන එකයි. දැන් තමයි මේ ඇතුළට නැමිලා තියෙන්නේ. ඇතුළෙත් බොහොම සාදරව ආගමානුරූපව ධර්මානුකූලව බලාගෙන ඉන්නකොට ඒ පේන දේ තම තමන්ගේ සංඥාවල හැටියට තමයි විස්තර කරන්නේ මෙහෙමයි මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් නැවත නැවත නැවත නැවත ඒක වෙන කෙනාට ඒකේ වෙන්න තියෙන අවඩක් නැතුව වෙන දේ වෙච්ච දේ හොඳට කියන්න පුළුවන් ගතියක් එනවා. ආන් එහෙම මෙතනදී බයක් ඇති කරගන්නෙත් නැතුව හිත උදම්මනන්නෙත් නැතුව වෙන කාරණාව නිෂිනින්දේ වෙන්න දීලා භාවනා ඉදිරියට ගෙනියන්න ඊයේ පෙරේදත් මම මතක් කළා වගේ යෝගාවචරයට සෑහෙන සද්ධාාවක් අවශ්‍ය කරනවා මේ බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන ඒ කායන්තේම හිත විවේක කරන විස්්‍රාම කරන වැඩක් ඒක නිසා මේකෙන් අවඩක් වෙන්න බෑ මේකේ යන්නේ දැන් සාන්ත භාවයට තමයි කියලා කලබල ටිකක් තිබුණත් සාන්ත භාවය අදාගෙන යන්න වෙනවා ඒ වගේම මේ ගමනේදී යම් ආකාරයකට තමන්ගේ සීලය ගැන තමන්ට සැකනම් තමන් කරපු අත්තරදි මතක් වෙනවනම් එහෙම නැත්නම් සමාවක් දෙන්න වෙලා සමාවක් දුන්නේ නැහැ සමාවක් ගන්න වෙලා සමාවක් අරගෙන නැහැ අන්න ඒ වගේ තියෙනවනම් ඒව නිකන් සරව බිබිලි වගේ කුරුලා එන්නා වගේ අර සංසිඳන හිතේ ගොජ දාන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා මෙතනදී ලොකු සංහිඳියාවක් හිත ගත පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. මොකද මේ පිරිසිදු වෙන වෙලාවේදී ඒක නිසිනින්දේ ඒක වෙන්න ඇරලා ආධ්‍යාත්මය අදහගෙන යනවා කියන එක අමාරු නිසා මේ කමඨාන් සුද්ධ කිරීල වැදගත් වැදගත් වෙන්නේ. එතෙන්දී යෝගාවචරය වෙන දේවල් කතා කරලා හදලා හිත තනවාඩලා දෙන්න ඕනේ. මේ විදිහට හිතත් අරමුණත් කයත් එක ත්‍රිකෝණයක කෝණ තුන වගේ සමාකාරව වැඩ කරන්න පටන් ගත්තාම කවම කවදාකවත් අවඩකට නම් යන්නේ වෙන හරියක් වෙන්නේ හොඳ තමයි. නමුත් අර පරණ කර්ම ගෙවෙන අවස්ථාවල් එනවා. එහෙම නැත්නම් වැරදි පුරුදු ඇබ්බැහිදී උනේව සුද්ධ කළා දානවා. ඒ වගේම වෙච්ච දේ වෙච්ච හැටියට කියවන පිළිබඳව sannivedana ක්‍රම පුරුදු කරනවා. මම මේ තව කෙනෙක් එක්ක කතා කරනවා ඒ වෙන වේදේ අතිශෝක්තියකින් තොරව බොරුවකින් තොරව ඇති හැටියට කියමන පිළිබඳව මහ විශාල සුද්ධියක් වෙනවා මේ වෙලාවේදී යෝගාවචරයාගේ මේ භෞතික පැත්තෙන් බලනකොට එහෙම නැත්නම් මේ සම්මුති පැත්තෙන් බලනකොට ඉතින් ඒක ඒ මුල් සකස් කරගන්න එක ඒ එකලස් කරගන්න එක ඒක බොහොම වටිනා දෙයක් යෝග ජීවිතේට ඉතින් මෙතනදී යම් කිසි කෙනෙක් හිතනවා නෑ මම දැනට සකස් වෙලා ඉන්නේ මට ඕන දෙයක් කියන්න පුළුවන් මට මේ පේන දේ තමයි කියන්නේ කියන දේ තමයි පේන්නේ කියලා ඔය මාන්නක්කාර ගති. එහෙම නැත්නම් මේ මම කියා ගන්න ගති තියෙනවනම් එවැනි කෙනා හරි වෙහෙසයි මේක හරහා යන්න. ඉතින් මේ නිසා අපි බොහොම නියතමානී වෙන්න ඕනේ. අපි බොහොමත්ම මේ වෙච්ච දේ කියන කියන දේම මේ විස්තර කරන ෂට මායාවී ගති වලින් තොර හිතේ තියෙන වංචනික ගති වලට ඉඩ නොතබන කෙලෙස් වලට අපිව ඇදගෙන යන්න දෙන්නේ නැතුව මේක රහතන් වහන්සේ කෙනෙක් හැසිරෙනා වගේ ආර්ය ආර්ය විවහරයට අපිටපත් වෙන්නේ. ඇත්ත දේ, වෙච්ච දේ ඒ ආකාරයෙන්ම තව කෙනෙකුට කියන එක. මේක හරි අමාරුයි. මොකද හේතුව අපි මේ හැදෙන ලෝකයේ අතිශෝක්තිය කියන එක ඉතාමත්ම සුලභව කෙරෙනවා. කියන්න ඕන දේ ටිකක් වැඩිපුර අතින් දාලා කියන එක ඒක ජනමාධ්‍යයෙන් අපිට ඇබ්බැහි කරලා තියෙනවා. නිසා කිසිම දවසක අපට අපේ ප්‍රകൃතිය තව කෙනෙකුට කියන්න බෑ කියන එක නම් හුඟක් සාධාරණයි. කොයි දේ අපි sannivedanaya කරන්න ගියත් ඒක නිකන් අතවැඩියක් දාලා කියනවා එහෙම නැත්නම් නරකක් කියනවනම් නරක පැත්ත වැඩි කරලා කියනවා. හොඳ නම් හොඳ වැඩි කරලා කියනවා. වචන නිකන් හම්බෙන එකනේ ඔය කතා කරන්නේ. ඉතින් මේක කොච්චර ඇබ්බැහි වෙලා තියෙනවද කියනවනම් අපේ ප්‍රධාන වශයෙන් දැකලා තියෙනවා අපේ මොළයේ වම් අර්ධ ගෝලය සහ දක්ෂිණාර්ධ ගෝලය අතර sannivedanayak නොවෙන තරම්. මේ දෙකේ සමහර ගැට්ටුව කියනවා හෘද වස්තුවත් මොළයත් අතර කියලා හෘදවත්ව බොහොම හැඟුම් බරයි. ඒක ඕනම දෙයක් පිළිගන්න ගතිය තියෙන්නේ. කොහොම කරුණා පැත්තට බරයි. මොලේ කියන්නේ අධික තර්ක ඥානයක් තියෙන එකක්. ඒ කිසිසේත් අනුකම්පාවත් දෙයක් නේක කාරණාවට කතා කරනවා ඍජුව කතා කරනවා තර්කයට කතා කරනවා ඉතින් හෘදේවත් මොනවා යෝජනා කරත් මොලේ ප්‍රතික්ෂේප කරනවා කාරණාවට ගැලපෙන්නේ නැහැ තර්කයට ගැලපෙන්නේ නැහැ අවුව නිකන් උරතල් කතා කියලා ඒ වගේම මොලේ යෝජනා කරුවත් මොනවා හරි හෘදේවත් කියනවා නෑ ඔක කිසිම තෙතක් අනුකම්පාවක් නෑ මහ ගොරෝසුයි මම බාර ගන්න. ඉතින් අපි මැරෙනකම් මේ දෙන්න අතර ගනුදෙනුවක් වෙන්නේ නෑ. ඉතින් මේක තමයි බාහිර යුද්ධ කියලා කියන්නේ ඇතුළත තියෙන මොළයයි හෘද වස්තුවයි අතර ගනුදෙනුවක් නැතිකම තමයි. ඉතින් මේක කපුකමට අපි දොස්තරලා ගන්නවා. මානසික වෛද්‍යවරු ගන්නවා. සාන්ති කර්ම කරන කට්ටිය ගන්නවා. යාළුවෝ ගන්නවා මේ මේ දෙක අතර කොහොම හරි ගනුදෙනුවක් කරලා දෙන්න ආගිස්ස ගන්න නොසාරවත්යන්සේ සැක කරනවා. මේ එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මෙහෙම එන වේදා අතරතුරත් වේදාගෙත් නැහැ හෘදේ වස්තුවේ මොලේ අතර ගමනක්. කඩුදු ගණු දිනුවක් නැති යාව කොහොමද තව කෙනෙකුට උදව් කරන්නේ? ඉතින් මේ නිසා අපිට පිළිගන්න වෙනවා භාවනා කරගෙන යනකොට මොලේ එක තාලයකට කතා කරනවා හෘදේ වස්තුවේ එක තාලයකට කතා කරනවා. තවදුරටත් පරිශන කරගෙන යනකොට ඒගොල්ල කියලා තියෙනවා මොළයේම තියෙන දක්ෂිනාර්ධ ගෝලයයි වාමාර්ථ ගෝලයයි අතර ඝනදෙනුවක් නොවන තරම් අපේ මොළේ වම්මර්ධ ගෝලය උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ ඒක හැම වෙලාවෙම තව කෙනෙක් පරයාගෙන ලාභ ලබන්නට කීර්ති ලබන්නට ප්‍රශංසා ලබන්නට ඕනේ ජඩකමකට ලෑස්තියි කලාතුරකින්වත් අපි අනික් අර්ධ ගෝලයේ අත ගන්නවත් නැහැ කියලා කියනවා. ඒක නිසා අපි එක පැත්තකට කොයි එක්කනත් අන්තභාගකාරයෝ. කිසිම කෙනෙකුගේ මොළයේ දෙපැත්තේ සමබරකමක් නැහැ. ද ඇදිච්ච අතට ඇදගෙන යන මොළයක් තියෙනවා. හරියට අපේ දකුණු අතයි වම් අතයි වගේ වැඩක් ඉදිරිපත් වෙච්චාම දකුණු අත තමයි ඉදිරිපත් වෙන්නේ දකුණත් කාර්යාගේ එයා වමට කවදාකවත් අවස්ථාවක් දෙන්නේ නැහැ ඒ නිසා දකුණු අත වැඩ කරන මනුස්සයගේ දකුණ ටිකක් දිගයි මස් පිඩු වැඩි බරයි මාර සුදු පාටයි දකුණ ටිකක් කොරි වෙලයි තියෙන්නේ දකුණු වම් අත කාර්යාගේ වම වැඩි දකුණට යන්නේ මේ හා සමාන ભેදයක් ඇතුළත තියෙනවා ඒක නිසා හුස්මක් ගන්නකොට ඒ හුස්ම දිගින් දිගට ගන්නකොට ඒ හුස්ම පිළිබඳව ඒ පුද්ගලයාම තව කෙනෙකුට වார்த்தාවක් සැපෙයියොත් මට හුස්ම වෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා භාවනා කරගෙන කරගෙන යනකොට මේ වார்த்தා සැපීමේ සහ හුස්ම පෙනීමේ විශාල විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒක බොහොම වැදගත් දෙයක් මොකද ඒක ඇතුළත දෙයක් නිසා. අපි මෙතෙක් කල් බාහිර දේවල් කතා කරගෙන හිටියේ. අන්න වගේ මේ හුස්ම සම්පත්‍යයකට තැම්පත්‍යයකට එනකොට නැත්නම් හුස්මටම හිත නැමිලා හුස්මත් එක්කම ගනුදෙනුව යනකොට මහ විශාල sannivedanයේ භාවනාව ආනාපානයේ අත්දැකීමේ ඒ දේ තව කෙනෙකුට කීමේ උදුමාකාර සුද්ධියක් ඇති වෙනවා. ඉතින් ඒ සුද්ධිය හරහා යන්නේ භාවනා කරන පෙළමන කට්ටියගේ 5කටත් අඩු ප්‍රමාණයක් හොඟ දෙනෙක් වෙච්ච දේ බලන එක දන්නේ නැහැ භාවනාව කියලා. මේ හුස්ම ගන්නකොට වැටහෙන දේ, දැනෙන දේ, අත්දකින්න දේ බලන එකයි භාවනාව කියලා දන්නේත් නැහැ. ඒ වෙනුවට මට කැස්සක් ආවා, මට කහ කැහිල්ලක් ආවා, මට චීටිවිලි ආවා, මට වේදනාව කීක নানা ප්‍රකාර දේවල් මරියයි බල්ලයි කතා කර කර ඉන්නවා. මිස භාවනාදී බහුලීගත කළ යුත්තේ අවධානය යොමු යුත්තේ මේ පුළුවන් තරම් හැකි හැකි වෙලාවට ආනාපාන නැත්තම් මූල කර්මස්ථානට කියලා ඒක බොහෝම කලාතුරකින් කෙනෙකුට තමයි උගක් කල් කර්මතාන සුද්ධ වුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඊට පස්සේ මේ දකින්න දේ අස්පනා අපිට මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා දකින්න දේ කිසියම් අතිශෝක්තියකින් තොරව කිසියම් අව탁සේරුකින් තොරව ඇති හැටියටම තව කෙනෙකුට කියනවා කියන එක මෙන්න මේ කමඨාන් සුද්ධ කරනවා කියන එකත් ඉතාමත්ම අමාරුයි හිතාගෙන යන්නේ මොකද්ද කියවෙන්නේ මොකද්ද පේන්නේ මොකද්ද වාර්තා වෙන්නේ මොකද්ද එනි මම පෙළ ගැහෙනවා කියන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ ඒ පෙළ ගැහිමත් එක්ක තමයි මේ හිත ගත ආස්වාස්වාස සංසිධීම සිද්ධ වෙන්නේ නිසා මෙතෙන්දී භාවනා ජීවිත හොඳ හරි පිරිසිදුවක් හරි ගුණයක් එහෙම නැත්නම් හරි ඉදිරි ගමනක් සිද්ධ වෙනවා දැන් සාමාන්‍ය ගෙවල් දොරවල් ඉඳගෙන භාවනා කරන වෙලාවේදී ඒක අර එක දිගට කෙරෙන්නේ නැති නිසා මේ පරියන්කෙන් ඊගා පරියන්කට ඒ පරියන්කෙන් ඊගා පරියන්කට ගලණයක් නැහැ මොකද ඒක පරියන්කයක් කළා ආයෙ පය ගානකට දවස් ගානකට පස්සේ තමයි ඊගා පරියන්කයක් කෙරෙන්නේ. නමුත් භාවනාවේ ප්‍රතිස්ථානක ඉන්නකොට දවසකට පරියන්ක හතරක් පහක් වෙනවා සක්මන් හතරක් පහක් වෙනවා. ඒතර මේ ගැල්ම දිගේ තමයි මේ විපරිණාමය දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒකේ තියෙන පරිණාමය, ඒකේ තියෙන රූපාන්තරණය දැක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් මේ අපි වැඩසටහන 6 වෙනි දවසේ නිසා මම මේ වගේ ඍජුව කතා කරන්න පුළුවන්. සම්මහාර කෙනෙකුට තේරෙනවා කමඨාන් සුද්ධ කරනකොට මොනවද කියන්න ඕනේ කියලා. ඒ භාවනා නොකරන නිසාම නෙවෙයි භාවනා කළත් භාවනාදී බලන්න ඕනේ මේකයි භාවනා කරනකොට කමඨාන් කියන්න ඕනේ මේකයි ධර්ම සාකච්ඡාවක් ආපුවම සුද්ධ කරගන්න ඕනේ මේකයි කියලා අපි ගොනු කරගන්න සෑහෙන කාලයක් යනවා. ඒක හරියට ඉස්ලාම් පන්තියට ගිය ඕඩියට ගිය ළමයෙක් අකුරක් ඉගෙන ගන්නවා වගේ සින්දුවක් කියන්න ඉගෙන ගන්නවා වගේ තාමත්ම බොළඳ වැඩක්. හැබැයි ඒ ගුරුවරයා තාමත්ම කරුණාවෙන් ඒ දරුවට උගන්වන්න ඕනේ ගුරුවරු ඉන්නවා නම් මෙතන දන්නවා ඇති මොන්ටිසෝරි පන්තිය තමයි මුළු අධ්‍යාපන ශාස්ත්‍රයේම ඉතාමත්ම තීරණාත්මක පන්තිය. මේ දරුවා අධ්‍යාපන හුරු අකුරු කරන වෙලාව. ඒ වගේ තමයි මේ ජීවිතේ ව්‍යාකරණය හැදෙන්නේ. ජීවිතයේ ආධ්‍යාත්මික පිටකොන්ද හැදෙන්නේ. ජීවිතයේ එක දිගට යන ගැම්ම ඇති වෙන්නේ මේ වගේ එක අරමුණක් අරගෙන ඒ අරමුණ කාලය අනුව සිදුවෙන වෙනස්කම් එකක්වත් අත නැහැ. ඉතාමත්ම පුංචි කාල පරාසවලට කඩලා එක එක කාල පරාසයකට බුදුහාමර පාවිච්චි කරමින් චිත්තක්ෂණ කියන වචනය ඒ චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට වෙනස් වෙන දේවල් ආනාපානය කියන ඉරදිගේ බලන බලන යනකොට පුදුමාකාර අපි නොදන්න ඇතුළකට හිත හැරෙනවා මේ ටික සාමාන්‍යයෙන් වැටෙන්නේ කායන ප්‍රශ්නාවට මේ වායෝ පොට්ටබ්බ ධාතුව මේ කය රූප පැත්තට වැටෙනවා. වැටිලා කොච්චර භාවනා දියුණුවද කියනවනම් ඒ රූප ධර්ම නැත්නම් ආස්වාද ප්‍රසවාස වායෝ පොට්ටබ්බ ධාතුව ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා හිතත් ඒ අනුව සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා කයත් ඒ අනුව කිසියම් බාධාවක් නැතුව වැඩේට ඉඩ දීලා හිතයි අරමුණයි ආනාපානේ කයයි නාම ධර්ම තේරුම් ගන්න පුළුවන් මට්ටමට සියුම් වෙනවා නාම ධර්ම කියලා කියන්නේ අරූපී ද්‍රව්‍යයක්. අරූපී ධර්මයක්. ඒ අරූපී ධර්මයට ගොරෝසිත කියන්න බෑ. ඒකට සතිය අවශ්‍යයි, ඒකට සමාධිය අවශ්‍යයි. අන්න ඒ ටික මේ ආනාපාන සංසිඳනකොට සංසිඳනකොට තේරුම් ගන්නවා යෝගාවචර. ඒක පරියන්කික වෙන්නේ නැහැ. ගොඩක් කරලා. ආනේම කෙරුවට පස්සේ අපි ඊයේ ඊට ඉස්සලා දවසේ මතක් කරගත්ත විදිහට හිත තේරුම් ගන්නවා මේ අපි මේ භාවනා කරන්නේ වේදනා සාගරයක පතුල ඉඳගෙන කියලා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොනවාරි විඳිමින් ඉන්නේ. විඳින්නවා කියනකට වැඩිය හොඳයි ගමේ පළාත් යනකොටක විඳවනවයි කියලා. විඳවනවා කියන කියන්නේ කර්මයක් ගෙවනවා. කැම්බිරිල්ලක් හඹරනවා. නිසා සෑම ජීවත් වෙන කෙනෙක්ම උදේ පටන් ගත්තාම හැන්ද වෙනකම් දෙකට කපපු පණුවෙක් වාගේ කැඩිච්ච හූඩු වලිගයක් වගේ දඟල දඟල දඟල දා තමයි ඉන්නේ. ප්‍රාණ කියන වචනේ තියෙන්නේ පණ කියන වචනේ තියෙන්නේ නලියන ගතිය. මොන දේක හරි නලියනවා නම් එතන පණ තියෙනවා. නලිය නැත්තම් පණ නැහැ. එනිසා මේ නලියවිල්ල පණේ පණ තියෙන බවට ලකුණක් වුණාට හැම දැඟලිල්ලක්ම වෙහෙසක්. ඒ දැඟලිල්ල තමයි මේ මහා කොට්ටිත මහා ස්වාමීන් වහන්සේගේ දැන් සංසිඳවගෙන ඉන්න වෙලාවේදී දරුවතෙන් ගහනවා මේ මනුස්සයාගේ දැඟලිල්ලක් පේන්න තියෙනවා කියලා. පේන්නේ නැහැ. ඒ පේන්නේ නැත්නම් මොකද අර වේදනාවල තිබුණු ඒ වේදනා සාගරේ පතුලක ඉඳගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන මේ වේදනාවල් වලින් පොඩි වෙනසක් අරගෙන තිනවා. ඒ වේදනාව මම නෙවෙයි ඒ වේදනාව මගේ නෙවෙයි, ඒ වේදනාව මගේ ආත්මේ නෙවෙයි කියන තරමට ලොකු හරිතර ආස්වාද ප්‍රසද්ද සංසිතව ගත්තා වගේ පස්සම්බනයක් කරගත්තා වගේ කීකරු කරගත්තා වගේ මේ වේදනාවල මේ සැප වේදනාවේ පැත්තෙන් එනවා මේ දුක් වේදනාව මේ පැත්තෙන් එනවා සැපට දුකට නැති මධ්‍යස්ථ වේදනාව එනවා මේ ඔක්කොගෙම තේරුම් අරගන්න මේ වගේ තියෙන කුප්පණ ගතියක් තියෙනවා දැන් මානවයා කියන සතා මේ වේදනා කාණ්ඩ තුනෙන් ඒකාන්ත සැපක් හොයාගෙන අංශභා දුවන අන්තභාග රෝගියෙක්. එයා මොනම හේතුවක් නිසාවත් කැමති නැහැ දුකක් වෙනවා දකින්න. එයා බලන්නේ මටත් නෙවෙයි මගේ දරුවන්ටයි නෑදෑයින්ටයි අපේ ජාතියටයි ඔක්කොටම සැප ලබා දීම සඳහා ඒකාන්ත අභිමතාර්ථික දුවන જાතියක්. ඒ නිසා මිනිස්සයා කියන සතාගේ සැප සොයා යන මිනිස්සයා කියන සතාගේ ඇස් දෙකම ඇරිලා නැහැ. ඒක ඇහි ඇරිලා තියෙනවා. ඒ ජීවේ අතර කරකිනවා. ඇයි ඇරිච්ච පැත්තට එක තැනේ කරකිනවා හැබැයි ඌට තේරෙන්නෙත් නැහැ කරකින බව. මෙද සැප විතරනේ ඉල්ලන්නේ. දුක එන්නකොට ඒක දුප්පත් ගතියක්, ඒක කාලකන්නිකමක්, ඒක කර්මයක්, ඒක අපිට එපා. අපිට සැප වෙන එකයි කියන්නේ. එකම ඉස්කෝලේකවත් උගන්වන්නවද කියලා බලන්න එහෙම මේ දෙකට සම කරන්න කතාවක් එකම විශ්වවිද්‍යාලේ පාඨමාලාවක්වත් තියෙනවද කියලා බලන්න එකම දේශපාලනඥයෙක්වත් කතා කරනවද කියලා බලන්න එකම ආර්ථික විශේෂඥයෙක්වත් කතා කරනවද කියලා බලන්න සමාජ විද්‍යාඥයෙක්වත් කතා කරනවද බලන්න මේ දෙකට පුරුදු වෙමු කියලා එතකොට උන්දලාගේ රස්සාව ගහලා උන්දලට ඕන කරලා තියෙන මේ මිනිස්සුන්ට අඳගෙන අපි සැප දෙන්නම් දුප්පතුන් නැති ලෝකයක් මවන්න දේශපාලන කරන්න කියනවා අපිට ඡන්දේ විතරක් දෙන්නකෝ මනාපේ විතර දෙන ඉතුරු ටික අපි බලාගන්නවා කියන්නේ. කවදා හෝ මේ සැප දුකක් නැතුව හිටින් නැති බව දුක සැපක් නැතුව හිටින් නැති බව මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා තියෙන බවක් භාවනා විදි දැකලා සැප වින්දත් විඳවිල්ලක් දුක වින්දත් විඳවිල්ලක් මොකද හේතුව සැපට කවදාකවත් දුකටපත් නොවි දුකට පරිවර්තනෙ නොවි දුකට විපරිණාමෙ නොවි ඉන්න බෑ දුකට දුක නම් කොහොමද දුකයි නමුත් දුක හැම වෙලාවෙම ඉවර වෙන්නේ සැපක් දීලා එචා සරුවචනාංශේ ආර්ය වේව හරිදී සඳහන් කළා තියෙනවා යම් කිසි දෙයක් පෙරලෙන සුළු නම් ඒක දුකයි මේ ආර්ය විවහාරයේ සරල බීජ ගණිතමේ සමීකරණය. යමක් පෙරලෙන සුළු නම් දුකයි. නිසා සැප වේදනාව ලෝකයා සැපයි කිව්වට සරුවත්යන්සේ අහනවා සැප දිහා හොඳට බලන ඉන්ටරිට ආහන පාන දිහා බලා ඉන්නා වගේ බලා ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේ සැප කියන විඳීමේ වේදනාවේ මොන හරි වෙනස්කම් වෙනවාද කියලා. විපරිණාම කියන වචනය මෙතන සරුවත්යන්සේ පාවිච්චි කරන්නේ ඒක අල්ල බදා ගන්න හැකීමෙන් තොරව මම මාගේ හැඟීමෙන් තොරව සැපක් හෝ සැපක් දිහා බලාන හිටියොත් ගොක් වෙලා බලන්න ඕනේ නැහැ සැප කියන එක පෙරලෙන දෙයක් බව තේරුම් ගන්න. ඒකෙන් දුකක් දිහත් නදකින් නොපතන් කියන හැඟීමෙන් තොරව දුකත් විඳිල්ලක් තැප වගේම ඒකේ තියෙන විපරිණාමයක් නැත්නම් ඒක දිහා කාලානුරූපව බලනකොට මොකද වෙන්නේ කියලා බැලුවොත් මේ දෙකම විපරිණාම වෙන බව තේරුම් ගන්න එච්චර උපාධියක්වත් එච්චර ඩිප්ලෝමාවක්වත් එච්චර ඔය හිතා ගන්න බැරි ගුඪ ශක්ති මොකක්වත් ඕන කරන්නේ මේ දෙක පිළිබඳව මේ පරිේශණයේ එන හැම දුකක්ම එන හැම සැපක්ම පරිවර්තනයකට විපරණාටපත් වෙනව නැද්ද කියලා බල බල හිටියොත් අනිවාර්යයෙන්ම යෝගාවචර සිද්ධ වෙනවා ඒ භාවනා කරනකොට එන සැප සැප වශයෙන් ඇති හැටියට අවබෝධ කරගන්න. දුක දුක වශයෙන් ඇති හැටියට අවබෝධ කරගන්න අන්න මේ විදිහට එනේන සැප එක මල්ලකට දාගත්තොත් නම් කරලා සැප දුක මේ බඳලා දාගත්තොත් තේරෙවි දවසින් වැඩි කොටසක් ගත කරන්න මේ සැපට හෝ දුකට අහුවෙන්නේ නැති සැපත් දුකත් නැති තැනක තියෙන්නේ කියලා. නමුත් අපේ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සංජානනය කියලායි මේකට ශාසනය සඳහන් කරන්නේ අපි හඳුනා ගැනීමේ ක්‍රියාවලියේ වැඩි ආකර්ෂණයක් දක්වන්නේ උග්‍ර සැපට සහ උග්‍ර දුකට මිස සැප දුක දෙක අඩු කරගෙන යන තැන දෙනකොට අපිට පේන්නේ නීරසකමක් විතරයි. ඒක එපා කරන ගතියක් එන්නේ. ඒක ඒකාකාරී ගතියක් තියෙන්නේ. මහා පාළු ගතියක් තියෙන්නේ. ඒක නිකන් දියාරුයි. ඒක කිසිම මන බන්ධන ගතියක් නැහැ. එහෙම මතක හිතේ තියාගන්නෙත් නෑ අපි. ඒ නිසා මේ වේදනා සම්බන්ධ වේදනා කියලා කියන්නේ අරූපී ධර්මතාවයක්. ඒක අන්ත දෙකට යනකොට සැප වශයෙන් සහ දුක් වශයෙන් සඳහන් කරනවා. අන්ත සැප සහ අන්ත දුක් ටික අපේ හිතේ හොඳට නැවත නැවතත් ප්‍රයෝජන ගැනීම පිණිස සංඥා කරනවා අපි. සලකුණු කරනවා. කොච්චරද කියනවනම් මරණ වේලාවේදී අපිට නැවත මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් එන සංඥා ඔක්කොම අයින් වුණාට පස්සේ මනස DVD එකක් වගේ පෙන්නනවා චරිත කතාව. මේමයි කියන්නේ මම තාම මැරෙලා නැහැ මම ඇත්ත නෙවෙයි කියන්නේ තමයි ළට මේ කිව්වේ. මේ DVD එක පෙන්නකොට අපිට වැඩියෙන්ම කැපිපේ එන්නේ වඩාත්ම සැප ස්ථාන සහ වඩාත්ම දුක් ස්ථාන එතන කැපිපේන සංඥා ටික එළියට එනවා. එතකොට එකක් අල්ලනවා. ඒ අල්ලන එක අනුව තමයි ඊගාව භවයේ තීන්දුව වෙන්නේ. එතකොට ජීවිතේ පුරාවට අපි මේ සැපටත් දුකටත් අදුක්කම සුකට සම සංඥාවක් පුරුදු කරලා නැති මිනිසයා අනිවාර්යයෙන්ම මතකයේ සතහන් කරගෙන තියෙන්නේ මතකයේ ಗබඩා කරගෙන තියෙන්නේ උග්‍ර සැප ටික සහ උග්‍ර දුක ටික විතරයි ඒක නිසා මේ මිනිසයා සැපට හෝ දුකට නැති මතක සතහන් එයාගේ මත් මේ සංඥා සලකුණු නිමිති මතක සටහනෙත් නෑ මේ වර්තමානයේ ආවට අල්ලන්නෙත් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ නිකමට වගේ යෝගාවචරයට පොඩි පරිශීලනයක් දෙනවා එන සැප ටික අල්ලලා ওই මල්ලට දාපන්. ওই දුක් ටික අල්ලලා මේ මල්ලට දාපන් බලපන් දවසේ මොකද වෙන්නේ කියලා සෑහෙන කොටසක් තියෙනවා. සැපට දුකට අහුවෙන්නේ නැති එකක්. හැබැයි කවදාවත් අඳුනන්නෙත් නෑ ඒක. ඒකට සංඥාවක් දෙන්න දන්නෙත් නෑ. නිමිති කරන්න දන්නෙත් නෑ. ඒකට එනකොට හිත අන්ධබන්ද වෙනවා. ඒ වෙනුවට සැපක් හොයනවා. ඔව් බලනකොට දවසේ වැඩි වේලාවක් ඉඳලා තියෙන්නේ ඉන්නේ සැපත් දුකත් නැති තැනක. නමුත් ඒක හඳුනන්නේ නැහැ. හඳුනා ගැනීමට අපිට සංඥා නැහැ. හඳුනා ගැනීමට අපිට නිමිත්තක් නැහැ. කියන්නේ මුළු මානවයටම නැහැ. ඒ තරමටම මානවයාගේ මොළයේ කර කරලා තියෙන සැපසෙවීමේ අන්තවාදී ක්‍රියාවකට. මේක සරුවචනාංශේ හා පුරාවට කට අරිනකොටම ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමේසු කාමසුකල්ලිකාණ යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා පහන්නේ මේ මිනිස්සයෝ මිනිසුන්ගේ සංඥාව ඒකාන්ත අන්ත දෙක ගිලිලා තියෙන එකක් තමයි දැඩි කාමයට දැඩි ආශාවට බැඳිච්ච එක. අනිත් එක තමයි කාම අත්කල්මතාන යෝගේ ආත්මේ ක්‍රමතේකටපත් කරන මේ දෙක උණ්ඩ අඳුරන්නේ ඔච්චරයි. මනුෂ්‍යයා කියන සතා අඳුනන්න ওই දෙක පමණයි ඒකෙන් එකට වෛර කරනවා එකට ප්‍රේම කරනවා මේක නිකන් හරියට සත්තුන්ගේ තියෙන ඉව වාගේ උප්පත්තියෙන් වෙන සහජාසයක්. ඉතින් මේක ඉක්මවන්න බෑ කාටවත් මොකද හේතුව මේ පරිශ්‍රණය කරලා නැහැ. නමුත් වේදනාව පිළිබඳ හොඳට බලනකොට ශප වේදනා දුක් වේදනා දෙක දැකලා වෙන් කර ගන්න දන්නවනම් ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම උණ දෙන්න වෙනවා මේ දෙක මැද කෑල්ලට එනකොට අපේ සංඥාවල් අසරණ වෙනවා අපේ ඥාණය අසරණ වෙනවා අපිට හඳුනා ගැනීමේ ශක්තියක් නැහැ දැඩි මෝහයකට ලක් වෙනවා උදාහරණයක් වශයෙන් කියනවා ආශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන ගිහිලා ගෙවිලා ප්‍රශ්වාසයේ එන්නේ ඉස්සෙල්ලා මැද තියෙනවා සැපටත් නැති දුකටත් නැති කැලක් කවදාකවත් අහුවෙන්නේ. ඒක අහුවෙච්ච නැති බව විතරක් දන්න. ඊට පස්සේ ප්‍රශ්වාසය වල ආය ආශ්වාසයට යන්නේ ඉස්සෙල්ලා ඔතන මැද කැලක් තියෙනවා අපිට විඳින්න බෑ. ඒ විඳින්න බැරි කැලේ පණිනවා අපි. මේකට බුදුරජාණන් පාවිච්චි කරන සිබ්බණී කියන වචනේ සිබ්බණී කියන්නේ ගෙතුම්කාරී. එයා කරන්නේ මොකද අර අහුවෙන ආශ්වාසය ප්‍රශ්වාසය දෙකකට එකට පූට්ටු කරලා කියනවා මේ දෙක අතර ඒකාකාරී ගලණයක් තියෙනවා. මගේ හිත ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට ගියයි කියලා. නමුත් අර ඊටාම පුංචිවට කාලේ කඩලා වෙන් කරලා බැලුවොත් ආශ්වාසයේ 100%ක් නතර වෙන්න ඕනේ ප්‍රශ්වාසයේ පටන් අරගන්න මෙන්න මේ අතරමැද කෑල්ල මේ තණ්හාව පේන් අරින්නේ නැහැ. අපි දන්නවා ඉස්සරහට යන වාහනේ ෆෝවර්ඩ් ගියර් එකේ තියෙන එක රිවර්ස් එකට දාන්න බෑ වාහනේ හෙල්ලෙද්දී. වාහනේ 100ට 100ක්ම නතර වෙන්න ඕනේ රිවර්ස් ගියර් එකට යන්න. එනත්තම් ගියර් බොක්ස් එක වැටෙනවා බීම. ගලවලා වැටෙනවා. ඒක තමයි ආශ්වාසයේ 100ක් නතර කළා තමයි ප්‍රශ්වාසයට යන මොකව දාකත් අපිට ඒ නතර වෙන තැන, ඒ නිරුද්ධ වෙන තැන, ඒ ක්ෂය වෙන තැන, ඒ වැය වෙන තැන විඳින්න දන්නේ නැහැ. හැබැයි ඒක මකලා, ඒක වහලා ගොරෝසු ආස්වාසයෙන් ගොරෝසු ප්‍රසවාසයට හිත ගැට ගන්න එක තමයි මේ තණ්හාව කරන්නේ. අර අර අන්දම්මාරුව පෙන්වන්නේ. අර හීන් නූල පෙන්වන්නේ. ඉතින් යෝගාවචරය නියත නැවත නැවත නැවත ආස්වාසය බලලා හීන් වලට පටන් ගන්නගෙන ගොරෝසු වෙලා ප්‍රසවාසයට යනවා. ඔන්න අන්දම්මාරුවකට ගිහිල්ලා ඔන්න ප්‍රසවාසය කොහෙන්ද පටන් ගන්නවා. ප්‍රසවාසයෙන් ආස්වාසය යනකොට ඒත් ඒ වගේ එකක් තියෙනවා කවදාවත් අවුරුදු 120ක් ජීවත් වෙන මිනිසෙකුට සාමාන්‍ය කෙනා කෝටි 13ක් ආස්වාද ප්‍රසවාස හම්බ වෙනවා කියලා. 120ක් හිටියත් ආස්වාද ප්‍රසවාස කෝටි 13ක් පාවිච්චි කරත් කවදාකවත් මේ අන්දම්මාරු අවුෙච්ච නැති නිසා තමයි අපි මේ සංසාරේ ඉන්නේ. අපේ සංඥාව එතෙන් යවන්න බෑ. නමුත් උතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. නිසා මේ වේදනාව පිළිබඳව ආශස් ප්‍රසවාසයේදී හම්බෙන වේදනා, කයට දැනෙන වේදනා, එහෙම නැත්නම් විඳීම් කොයි එකෙත් හැම ඉරියව් මාරුවකදීම මැදක් තියෙනවා සංඥා කරගන්න බැරි. මොකද අපේ සංඥාව ඇබ්බැහියේ තියෙන්නේ ගොරෝසු දේ විතරයි. ඒත් මංගල අමංගල හරි වැරදි විය යුතු නොවිය යුතු සාධාරණ අසාධාරණ වලින් සැප මංගලයි විය යුත්තක් ධාර්මිකයි හොඳයි. ඒකෙම අනිත් පැත්තට කියන එක ධාර්මිකයක නොවිය යුත්තක් ඒක දුමංගලයක් ඒක මහා කාලකන්නිකමක් කියලා. මේකෙන් මේ එක පළුවක් ඉල්ලන්න කරන සටනක් තමයි මේ කාම ලෝකය කියලා කියන්නේ. නමුත් ආනාපානේ අරහාම ගිහිල්ලා ඒ ආනාපානේ කියලා කියන්නේ වින්දනයකින් ලබන අත්දැකීමක්. වින්දනයක් වේදනාවක් නමුත් මේ වේදනාවේ සම්පූර්ණ චිත්‍රය විස්තර කරන්න පුළුවන් සංඥා ක්‍රමයක් අපේ හිතේ නැහැ. බෙද සෑහෙන අතරමැද පන්නලා තමයි මේ චිත්‍ර කතාව ගොතාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒත් බුදුරජාණන්ස කියන කමන්නේ. ඒකට කමන්නේ. කොච්චර කල්ප ගාණක් ඒක නැතුණත් කමන්නේ. ඔය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ සංඥාව බස්සගෙන බස්සගෙන ගියොත් අර assume දෙයට මෙතෙන්දි තියෙන තියෙන ඇත්ත වශයෙන් කියනවා assume වෙනකොට කලබල නොවි හිටියොත් අර ගොරෝසු ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න එයාට හුරු වෙන්න වෙනවා හිත තනවලා ගන්න වෙනවා මේ නොදැනෙන තැනට ජීවත් වෙන හැටි නොදැනෙන තැනට අවදි වෙන හැටි නොදැනෙන තැන අප්‍රමාද වෙන හැටි නොදැනෙන තැන සතිමත් වෙන හැටි මේක කියන්නේ නිමිත්තක් ආනාපාන නිමිත්ත ආනාපාන අරමුණ ආනාපාන සංඥාවෙන් පටන් ගන්න යෝගාවචරයා ඒ නිමිත්ත ක්‍රමයෙන් ගෙවි යනකොට ඒ සංඥාව ක්‍රමයෙන් ගෙවි යනකොට ඒ සලකුණ ක්‍රමයෙන් ගෙවි යනකොට කඹේ ඇවිදින මිනිස්සෙක් වගේ ඉතාමත්ම සලකිල්ලෙන් මේ නොදන්නා තැනකට සංඥාව ගමන් කරන්න හදන්නේ නිමිති කරන්න බැරි අරමුණු කරන්න බැරි තැනකට යන වෙලාවේදී මේ සංසාරේ කවදාකවත් ගියන තැනකට යන්නේ කියලා ඒකට බුදුම අනුග්‍රහයක් දක්වන්න වෙනවා. මේක විස්තර කිරීම සඳහා කියනවා යම් සතියක් නිමිත්තක් ඇතිතන නිමිත්ත අරමුණු කරගෙන කරන සතිය ජීුණු වෙනවයි කියලා කියන්නේ නිමිත්ත නැති වුණත් සතිය කඩාගන්නේ. යම් සංඥාවක් අරගෙන සතිය අපි පුරුදු කරනවා. පුරුදු කරලා ඉවරලා ඒ සංඥාව ක්‍රමයෙන් බුදුහාමුදුර අල්ලලා දීලා තියෙන ආන්දාගේ වලිගයක්. ආන්දා යවල වල්පතෙන් ඇල්ලුවාට ඔක සුස් කාලා පයින්නවා. අන්නේම පණිද්දී ඒ නිමිත්ත ගෙවිලා යද්දිත් සතිය කඩා ගන්න නැතු ඉන්න පුළුවන්. නිමිත්තේ පවතින සතියට ඉතාම ගැඹුරු බොහොමත්ම ආධ්‍යාත්මික සතියක් ඕනේ අනිමිත්තේ හිත පාත්තක්. සංඥාවේ පවත්තන සතියට වැඩිය ක්‍රමයෙන් සංඥාව තුනී වෙනකොට හිත වට ගන්න නැතුව කලකොල කර ගන්න නැතුව මේකෙත් මට සත්‍ය පාත් ගන්න පුළුවන්. මම මේකට අප්‍රමාදී වෙන්න ඕන කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් සාමාන්‍ය පහේ යෝගාවචරයක් නෙවෙයි. උගාක් දියුණු කරගත්ත නැත්නම් සෑහෙන සත්‍යයක් දියුණු කරගත්ත සත්‍යයක් සෑහෙන ආනාපානිකී කර කරගත්ත මේ සංඥාවට පුරුදු කරන යෝගාවචරයක්. නමුත් මෙතෙන්ට යනකොට ඒ අර නිමිත්තේ ඉඳලා අනිමිත්ත පැත්තට යනකොට සංඥා කරන්න පුළුවන් තැන ඉඳලා සංඥා කරන්න බැරි තැනට යනකොට ඩිංගිත්තක් හරි මානසික අසහනයක් කියන ඉන්ඩස්ට්‍රි එකට නම් ඒක දෙගුණ තෙගුණ වෙලා පිසු ඩබල් වෙනවා. හොඳ ඒකට එනවා. ඒ වගේම මේක පිළිබඳ සැක කරනවා නම් ඊමණසර කවදාකවත් මෙතනින් එහාට යන්න හම්බ වෙන්නේ නැහැ. ඊමණසර හැමදාම ඒක සැක කරමින් මම කියන්නේ හරි පාරදෝ වැරදි පාරදෝ කියලා මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණේ නැවත ඇති කරගන්න. එහෙම නැත්නම් විචිකිච්ඡාව කියන දෙගිඩි හිත සමහරුන්ට ඒක සාජාසෙම ඇවිල්ලා තියෙනවා. කොච්චර හරි පාර ගියත් ඒකට දෙගිඩියා පහල කරගන්න ඉතින් එහාට ඒ සංසිඳීමක් නැහැ. නිසා ලොකු සද්ධාවකින් ලොකු සීලකින් ලොකු තමන්ගේම අත්තර දෙච්ච මාර්ගය අදාහගෙන යන කෙනාට මේකට බුදුහාමර පාවිච්චි කරන ගඟ දිගේ ඉහළට පීනන ගමනක් කියලා. සාමාන්‍ය මිනිස්සු ගඟ දිගේ පල්ලෙහාන්නේ ගහගෙන යන්නේ. ඒ නිසා ගඟ දිගේ ඉහළට යන පීනන තමයි නිමිත්තකින් පටන් අරගත්ත සතිය අනිමිත්ත පැත්තට යනකොට වඩා ප්‍රබලව, වඩා ගෞරවයෙන්, වඩා සූක්ෂමව පාවිච්චි කරන්න පුළුවන්. සංඥාවක් සහිතව පටන් ගත්ත සතිය සංඥා ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙද්දී කිසිම අභියෝගයකට ලක් නොකර බාධාවට ලක් නොකර පවත්වන්න පුළුවන් නම් අමෝතු සංඥාවක් එනවා දියුණු කරගන්න පුළුවන් සංඥාවක් එනවා ඒකේ යෝගාවචරගේ ජීවිතේ තීරණාත්මක වෙනසක් ඇති කරනවා ඒ විදිහට අර ආස්වාද ප්‍රසවාස ගෙවෙමින් ඒකේ අල්ලන්න පුළුවන් නිමිති කරන්න පුළුවන් සංඥා කරන්න පුළුවන් ප්‍රමාණය ගෙවෙමින් ගෙවින් යද්දී එතන රූප ධර්ම වල ගෙවීමකුත් සිදු වෙනවා ශප දුක්ඛ ආදී වේදනා වල ගෙවින් ගෙවන් ගෙවන් කිරීමක් වෙලා අදුක්කම සුඛ නොදුක් සුවේ නොදුක් නොසුඛ කියන වේදනාවේ චියුම් භාවයටපත් වෙනවා. ඒකට සංඥාවෙත් එnde ende ende ende ende සියුම් භාවයටපත් වෙනවා මේ වෙලාවේදී නොසලී පවතින්නේ සතිය විතරයි. නොසලී පවතින්නේ මේකට පවතින අවදි භාවය විතරයි. අවදිභාවයේ සැලෙනවා යෝගාවචරයට සතිය නැත්තම් මේ ශ්‍රද්ධාව නැත්තම් යෝගාවචරයට සීලයක් නැත්තම් යෝගාවචරය මේට ඉස්සලා මේක ටික හුරු කරලා නැත්තම් යෝගාවචරය මෙහෙන් බණක් අහලා නැත්තම් යෝගාවචරය සෙල්ලක්කාර නැත්තම් යෝගාවචර රැඩිකල් වාදී නැත්තම් මේක ගමනක් නෙවෙයි මේක වැරදිලා කියලා අර අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න. මේ බැරි දෙයක් නෙවෙයි නොකරපු අරුම භාවයක් මේකේ තියෙනවා. වෙන විදිහකට කියනවා නම් මහා කප්පින ස්වාමීන් වහන්සේ අර ගැඹුරුම නොසැලෙන කායක් නොසැලෙන හිතක් ඇති කරගත් උන්සේ රූප විතර සංසිද්ධවල විතරක් නෙවෙයි ඒ උත්තරමන් වහන්සේ වේදනාව පිළිබඳවත් අන්ත දෙක දැනගෙන මැදට ගෙනවා කියනවා. සංඥා පිළිබඳවත් ගත හැකි සංඥා තියෙනවා නම් හොඳයි. ගත හැකි සංඥා නැති වුණා තියේදී සතිය කඩා ගන්න නැතුව ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව සැකයක් ඇති කරන්නේ නැතුව අවදි භාවයේ පවත්වාගෙන යන්න ඒක පාර කියලා දාන්න. ඒක මන්තිම ප්‍රතිපදාව දාන්න. ඒක ප්‍රතිපදා බව දාන්න. ඒක නිසා එන්නේ එන්නේ එන්නේ සංඥාව සියුම් කරමින් සියුම් කරමින් දියුණු කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔය සල්ල රේඛීය ක්‍රමයට අපි විස්තර කරනවා නම් එන්නේ එන්නේ එන්නේ මේ සංඥාවේ සියුම් වීමක් ඇති වෙනවා කියලා මම හිතන්නේ ඒක තේරුම් ගන්න අමාරු වෙන එකක් නෑ කාට හරි මේ ආනාපානෙ ගෙවෙනකොට මේ සංඥාවල් වල සියුමියක් වෙනකොට කලබල වෙන්නේ නැතුව හිටපන් කියලා. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ සචේතනිකව අපි සංඥා ගත්තේ නැති වුණාට සංසාර ගෙනාපු අර සංඥා පොදිය මෙතෙන්දි කොජ දාන්න පටන් ගන්නවා. ආනපානෙන් එන බාහිරින් එන සංඥාව දැක දැක දන දන ගෙවම් කරමින් හිත අවදි භාවයේ වැඩි වෙනකොට සතිය වැඩි වෙනකොට ඒ යෝගාවචරය සංසාරේ ගෙන ආපු ඒ පරණ සංඥා පොදිය අම්මතර විදියට ගොජ දාන්න පටන් ගන්නවා. මෙතනදී යෝගාවචරය කොච්චර Tamanට අහේනි කර දේවල් කරයිද කියලා කියනවනම් බුදුජානකසේ සාධාරණ සැකයක් ඇති කරනවා බුදුබණක් අහපු නැති කෙනෙකුට මෙතනින් එහාට යන්න බෑ කියලා. ඒ නිසාම උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ශාසනයක් නෛර්යානික ශාසනයක් ලෝකේ පැතිරීම සඳහා ලෝකේ බෙදී යෑම සඳහා ඕනෙම ශාස්ත්‍රෝරේ ක්‍රම තුනක් පාවිච්චි කරනවා ආදේශනා පාඨ්‍යාර්ය අනුශාසනා පාඨ්‍යාර්ය ඊර්ධි ප්‍රාත්‍යාර්ය කියලා. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ පරිබාහිර වූ අනෙකුත් ශාසනවල මේ ආදේශනා ප්‍රාත්‍යාරිය අනුශාසනා ප්‍රාත්‍යාරිය ඉද්ධි ප්‍රාත්‍යාරිය කියන එක මේ ඉද්ධි ප්‍රාත්‍යාරිය ලොකුවට සලකලා තියෙනවා. ඉද්ධි ප්‍රාත්‍යාරිය කියන්නේ මේ ඉන්ද්‍රජාල කරන එක. ආදේශනා ප්‍රාත්‍යාරිය කියලා කියන්නේ අනුන්ගේ හිත් කියවීම. අනුශාසනා පාටිහාරය කියන්නේ මෙතෙන්ට එනකොට මේ වගේ පිස්සු වගේක් එනවා. අන්නිවට අහුවෙන්න එපා. ඒවයි උපක්ලේශ. එනිසා මෙතනදී Taman නොදන්න Tamanට පසුබිමට අදාළ නැති මොනවදෝ සංඥා වගේක් එන්න පටන් ගන්නවා. කිසියම් පසුබිමට සාපේක්ෂ නැති හිතා ගන්න බැරි දේවල් එන්න පටන් ගන්නවා. එන්නේ මොකද? පිටින් ඇතුළට එන සංඥා නතර වුණාට පස්සේ අර ඇතුලේ ගොනු වෙලා තිබුණ සංඥාව කොට දාන්න පටන් ගන්නවා. ගොජ දාන්න පටන් ගන්නවා. ඉතින් මේක පරිණාමය ගැන නෑ අපි කියමු. පුනරුත්පත්ති ගැන අදහන අය කියනවා මේ පෙර ඉඳලා ගේන මේ කර්ම බීජ නැත්නම් කර්ම ශක්තිය මේ වෙලාවේදී ගොජ දාන්න පටන් ගන්නවා. ඒත් බටහිර සමාජය එහෙම පුනරුත්පත්ති දැන් අවුරුදු 1500 කට ඉස්සෙල්ලා ප්‍රතික්ෂේප කරා ඒගොල්ලෝ සම්මුතියක් අරගෙන. ඉතින් නමුත් මේගොල්ලෝ දන්න භාවනා කරන යනකොට ඒක තැනකට ගියාට පස්සේ යෝගාවචරයට අදාළ නැති හිතීලි වගේක් වෙන්න පටන් ගන්නවා. අදාළ නැති හැඟුම් වගේක් වෙන්න පටන් ගන්නවා. අදාළ නැති හිද්දි වගේක් වෙන්න පටන් ගන්නවා. මේක පිළිබඳව බටහිර සමාජයේ දෙන අර්ථකථනය තමයි පුනරුත්පත්තියෙන් පරිබාහිරව ඉඳගෙන අපේ එක එක සෛලයක තියෙන න්‍යෂ්ටික තියෙන RNA DNA කියන ජානගත ලක්ෂණ මම බොහොමත්ම පිටින් එන සංඥාවල් නිසා තැරිලා ඉබිලා යට වෙලා ඉන්නේ. මොකද දෝරි ගලනවා නිතරම ඇහෙන් සංඥා ගන්නවා අපි <coughs> කනෙන් ගන්නවා නාසයෙන් ගන්නවා දිවෙන් ගන්නවා හැම පැත්තෙම සංඥා කොටකනේ මේ දවල් දවස පුරාම ගත කරන්නේ. දැන් යෝගාවචරය විතරක් ඒන සංඥා නතර කරලා දැන් හිස් වුණාට පස්සේ අර යට වෙලා තිබුණු මේ ඥානගත ශක්ති මතුවෙන්න පටන් ගන්නවා. ඒකට යා කියනවා අවුරුදු 40000ක් පැරණි මානවයාගේ සම්පූර්ණ ඉතිහාසයේ හැම කෙනෙක්ගේම හැම සෛලකම පොත් වෙලා තිනවත් ගබඩා වෙලා තියෙනවා. ඒ ගබඩා වෙච්ච ඒව දැන් ඉතින් පෙරලා පෙරලා බලනවා පිටින් සංඥා නැති නිසා. එතකොට අපි ගෑනු වෙලා ඉපදලා ඇති, පිරිමි වෙලා ඉපදලා ඇති, තිරිසන් වෙලා ඉපදලා ඇති, යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ මේ තේරම මල්ලේ තියෙනවා. මේ ගති මල්ලේ තියෙනවා. ඉතින් එතකොට දැන් අපි මේ මම දැන් භික්ෂුවක් විදියට, තව කෙනෙක් පිරිමියෙක් විදියට, තව කෙනෙක් ගෑණියක් විදියට මේ ගත කරන පරිසරයේ සංඥා ටිකට හාත්පසින්ම වෙනස් පොඩ්ඩියක්ම එළියට එන්න පටන් ගන්නවා. මට තිරිසන් ගතිය වගේ පේන්න පටන් ගන්නවා. <clears throat> දේව ගතිය වගේ පේනවා, බ්‍රහ්ම ගතිය වගේ පේනවා, යක්ෂ ගතිය වගේ පේනවා. <clears throat> මේ මිනිස්යාට සෑහෙන සාධාරණ සැකයක් එනවා. එක්කෝ මොලේ නරක වෙනවා. දේව ගතියක් පේනවනම් එයා බොහොම සතුටු වෙලා දෙයියෝ වෙන්න උත්සාහ කරනවා. දේව භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නවා අනුන්ට සාධ්‍ය කර්ම කොටන්න පටන් ගන්නවා යක්ෂ ගති මතුවෙච්ච මිනිහා ඒ දෙල්ලම් කරනවා මේ කොයි එක මම කිව්වත් අහුවෙනවා කොයි එක මගේ කිව්වත් අහුවෙනවා යෝගක මගේ ආත්මය කිව්වත් කිසි බාධාවක් නැතුව Tamante එක ගරගෙන ඒ පිස්සු කෙලින්න පුළුවන් මම සර්වඥාන්සේ මතක් කරනවා මේ විදියට මේ සංඥා ශේෂ්ත්‍රයට යෝගාවචරය ළඟා වෙනකොට මේ වගේ අරුම සිද්ධි එහෙම නැත්නම් ගූඪ දේවල් গুপ্ত දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙනකොට මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියන නේතං මම නේසෝ හමස්සින්න මේසෝ අත්තා කියන මන්ත්‍රේ ජප කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන් මේකක් මොකක් හරි මම කියාගත්තා මේ අනු ඇදිලා. ඉතින් මේ නිසා භාවනා කරන ලෝකයේ අද සම්පූර්ණ গুপ্ত ලෝකයක් වෙලා. හැම යෝගාවචරයම හිතානින්නේ මම අසෝලා බවටපත් වෙලා තියෙනවා මට මේක හම්බෙලා තියෙනවා මට කහම්බෙලා තියෙනවා කියලා ඕසෙට තියෙනවනේ ධානා තියෙනවා මාර්ගඵල ලැබිලා තියෙනවා රහත් වෙලා ඉන්නවා ධාමෙම අභිඥා තියෙනවා කට්ටිය නිකන් හරියට ගෝල් පේත් එකේ සරුංගල් වගේ ඔයie සරුංගල් එකෙකුටවත් මතක නැහැ බුදුරජාණන්සේ යථාභූත ඥානය කියන එක ඇත්ත ඇති ඇටට දකපන් කියන එක මතක නැහැ. එයා හිතන්නේ ඇත්තට මෙතෙන් එනකොට සෑහෙන ගමනක් ගිය කෙනෙක් නිසා මේක ඇත්තමයි කියලා තමයි. මොකද අපි හැම වෙලාවෙම අපි ගැන අත්‍යක්ෂීරෝ කරන්න කැමති වෙලා තියෙනවා. නමුත් අපි ලොකු සාමචේ ඉන්නකොට කිව්වේ හැම වෙලාවෙම අව탁ෂීරෝ කරපන් ඕක මායාවක් බව තේරුම් ගන්න. ඔක මේ හිතේ තියෙන গুপ্ত භාවයක් බව තේරුම් ගනින් කියලා නිසා බුදුරජාණන් වහන්සේ මේ ශාසනයක් පැවතීම සඳහා කළ යුතු පාටිහාරය වලින් 이르දි ප්‍රාතිහාර්ය අනර්යයි කියලා අතහැරලා දානවා. ආදේශනා පාටිහාරය අනුන්ගේ හිත් කියවීම අනර්යයි කියලා අතහැරලා තිනවා උන්වංශ කියලා තිනවා. ආර්ය වූ නෛර්යානික ශාසනයක තියෙන එකම පාටිහාරයයි අනුශාසනා පාටිහාරය මතක් කරලා තිනවා මෙතෙන්දි මේ වගේ දේවල් එනවා ඔය එකක්වත් ඇඟේ දාගන්න එපයි කියලා. දාගත්තොත් ඉන්ජන පන්දන තමයි. සැලිලි කැම්පණ තමයි තියෙන්නේ. අර කොට්ටිත ස්වාමීන් වහන්සේ මේක දැනගෙන ඒක එනකොට ඒක කරේ දාගත්තේ නැති නිසා උන්වහන්සේ අර ආස්වාස් ප්‍රසාර සංසිඳන වැඩපිළිවෙල නාම ධර්ම හරහා ගියත් එතනදීවත් අනාගත්තේ නැහැ. එතනදීවත් බාධා කරගත්තේ නැහැ. ඒ නිසා මෙතන මතුවෙන්නේ සංඥා වගයක් මතු කරන්නේ අපි මේ ලෝකයේ අපි sannivedanaට පාවිච්චි කරන කවදාවත් ප්‍රත්‍ය නෙවෙයිනේ. අපි පාවිච්චි කරන්නේ ප්‍රත්‍ය වෙනුවට දාපු නම. සංඥාවක් අනුව තමයි අපි කතා කරන්නේ. අපි රූපක හරහා තමයි කතා කරන්නේ. අපි කතා කරන්නේ ඒ සංකේත ටිකක් හරහා. භාෂාව කියලා කියන්නේ සංකේත ටිකක්, අංක ගණිත ගණිත කියන සංකේත ටිකක්, චිත්‍ර කියන සංකේත ටිකක්. ඒ සංකේත ටික අන්තිමට ඇත්ත වෙනවා වගේ. ඉස්සල පටන් ගන්නේ නම් මේක වෙනුවට මේ සංකේතය ගන්නම් කියලා අන්තිමට රණ්ඩුවට ගියාට පස්සේ සංකේත ටිකකින් ගහපැන ගැනීමක් කෙරෙනවා. ඒ නිසා ඕනෙම තැනක කලහ විවාදයක් තියෙනවා නම් මොකක්වත් නෙමෙයි මොකක් හරි ලණුවක් ආවා. මේ ගත්ත සංකේතය ඇත්ත කරගෙන ඒ ගහපා දෙන්න උත්සාහ කරනවා. මේ මිනිසයා එතකොට කලා විවාද ඇති කරන විතරක් නෙවෙයි ඇත්ත ඇති හැටියෙන් දැන ගැනීම ඇත්ත ඇති හැටියට දැන ගැනීම ඥාණය ගොඩක් දුරස්ත වෙනවා. වෙන කෙනෙක් කිව්වත් ඔබ කතා කරන්නේ ඔබ දැකලා අතගාලා නෙමෙයි ඔබ හිතාගත්ත හිතලුවක් එක්ක කියලා කැමති වෙන්නේ නැහැ. පිළිගන්න කැමති නැහැ. කැමති වෙන මිනිහට විතරයි යෝගාවචරයි කියලා කියන්නේ. එමන්සේ දන්නවා මම මේ හිතාගත්ත හිතලුවක් එක තමයි මේ කවුරුත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතේ භාෂාවට ඕලාරික කරගන්න සම්මුතිර ගන්න මේ සංඥා දාගෙන තියෙන මේ කතාව යන්නේ සංඥා ශේස්ත්‍රයේ නමුත් මායා මේවා නිකන් හිතට හිතාගත්ත දේවල් කියලා හරියට හීනෙක ඉන්න මිනිස්සයා කවදාකවත් දන්නේ නැහැ හීනෙක ඉන්න බව ඒ නිසා ඒ හීනේ බුද්ධි විඳිනවා නැගිටට පස්සේ මොකද වෙන්නේ ඊනේ අපි රජ වෙලා ඉන්නවා, බලු වෙලා ඉන්නවා. ඔක්කොම කෙරුවට මොකද නැගිටලා පස්සේ දන්නා මේක හීනයක් කියලා. ඒ වගේ තමයි බුදුහාමුදුරු බුදු උණයි කියන්නේ ප්‍රබුද්ධ උණයි කියන්නේ. ප්‍රබුද්ධ උණයි කියන්නේ පිබිදුණා. මේ අන්ධ බාල ජනතාව අවුරුදු 6න් පටන් ගත්තාම මේ සංඥා එකතු කරන්න මැරෙනකම් එකතු කරනවා. ඒ එකතු කරගන්න පරිසරයට අනුව තමයි සංඥා අල්ලගන්නේ. වෙන පරිසරයක ඇවිත් මිනිස්සු කාපකම ඉති රණ්ඩු තමයි. මේ මිනිස්සු ගැත්ත මේකට ගැලපෙන්නේ නැහැ. මේ මනුස්සයා ගැත්තේ යාට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර මනුස්සයාට ඇත්ත කියන එක වලට බොරු වෙනවා. මෙයාගේ බත්ත අරයට බොරු වෙනවා. ඉතින් රණ්ඩු තමයි. ඉතින් මේක නර ලියන බටහිර මේ ආධ්‍යාත්මිකයන් ලියන මිනිස්සෙක් කියනවා යම් කිසි කෙනෙක් ටිබෙට් රට වගේ ඉතාමත්ම සීතල උස්සම තැනක ඉඳලා යා පොතක් ලිව්වොත් ඒ පොතේ එයා ලිව්වොත් එහෙම අපායේ මොන ලකුණුද තියෙන්නේ දිවි ලෝකේ මොන ලකුණුද තියෙන්නේ කියලා ඒ මනුස්සයා ලියනවලු දිවි ලෝකේ බොහෝම උණුසුම් මේ වගේ සීතල නෑ හරි ශෝක් ඒක නිසා උඹ හොඳ පිං කෙරුවොත් එහෙම දිවි ලෝකෙට ගියාම හොඳ උණුසුමක් උඹට ලැබෙයි කියලා උඹ වැරද්දක් එහෙම කරුවොත් එහෙම අපායට ගියොත් එහෙම ඉතාමත්ම මේට වැඩිය සීතල තැනකට ගිහලා උඹට විඳවන්න වෙනවා තම්බි කෙනෙක් අරාබියේ ඉඳලා පොත ලිව්වොත් ඒ මනුස්සයා ලියනවලු උඹ විනක් කෙරුවොත් ඔබ සීතල තැනකට යනවා හරි ෂෝක් මොකද මින්නට කාන්තාරේ එපා වෙලා තියෙන්නේ. ඔබ පවක් කෙරුවොත් එimhe තද උණුසුමකට යනවා කාන්තාරට වැඩි උඹ පිච්චිලා නැහිනවා කියන්නේ. දෙන්නම concept මේ අදහස් දෙකක් ගැන කතා කරන දිවි ලෝකයේ මනුස්ස ලෝකයේ ගැන. අපායයි ගැන. ඒ දෙන දෙන නිදර්ශන හැටියට සම්බිත අපාය තමයි ටිබෙට් කාරයට දිවි ලෝකේ. ඩිවිට්ලාගේ දිවි ලෝකේ තමයි තම්බිගේ අපාය. ඉතින් මේ පොත් දෙක එක මිනිහෙක්ම කියවලා බැලුවොත් එහෙම වෙනවා අනේ මේ ආදියෝ. තමන්ගට හැදිච්ච පරිසරයට අනුව ගත්ත සංඥා ටිකක් අරගෙන මුළු ලෝකෙම රවට්ටන්න හදනවා. ඉතින් අපිටත් මේ කොහෙන් කොහෙන් ආපු සංඥා ටිකක්ද දන්නේ. මම ඊයේතර මතු කරන්න උත්සාහ කරේ බුදුහාමුදුරුවෝ කියනවා ස්ත්‍රියාවක් වුණොත් ඉත්ති ලිංගං ඉත්ති කුප්පං ඉත්ති ඉත්ති කප්පං ඉත්තාලංකාරං ඉත්තිස්සරං මේ විදිහට ස්ත්‍රියාවක් හැම වෙලාවෙම යාට ස්ත්‍රී ලකුණු වර්ගයක් තියෙනවා ආකල්ප වර්ගයක් තියෙනවා ක්‍රියාකාරකම් වර්ගයක් තියෙනවා අලංකාර ක්‍රම තියෙනවා ස්වරයක් තියෙනවා ඒකට කියනවා ගෑනු ගති කියලා. හැබැයි වැඩිම දවස පුරාම මේ ස්ත්‍රී ලිංගයේ ස්ත්‍රී ක්‍රියා ස්ත්‍රී ආකල්ප ස්ත්‍රී ආභරණ ස්ත්‍රී කටහඬ රැකීම සඳහා බුද්ධම විදියට උත්සාහයක් කරනවා ඇතුළතින්. බාහිරේ පුරුෂයෙක් පතනවා. පුරුෂයා ඇතුළතින් ඒ පුරුෂ ලිංග ගතිය, එයාගේ ලකුණ ආකල්ප එතනින් ගියාම ක්‍රියා වැඩ, අගේ අලංකාර කරන ශාරීරික අලංකාර ක්‍රම, ස්වරය, කැමැති අකමැති දේවල් ඉස්ත්‍රියවට වෙනස්. එයාගේ ඇතුළතින් ඒ ටික රකින්න. නැකල බාහිරින් පිරිස්ත්‍රියවක් රකින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බුදුහාම කියනවා මේකනම් සමාජයේ ජන විඥානයේ මේ දෙකල අතර සංයෝජනයක් හා වියෝජනයක් අතර කතා කරන දැන කවදාකවත් කෙලවරක් කරන්න වෙන්නේ නැහැ. මේ සූත්‍රයේ දීලා තියෙන සංයෝග වියෝග ධම්මපරියාය සූත්‍රය කියලා. ඉතින් නිතරම මේ කාන්දම් කැලක දක්ෂිණ ධ්‍රවයේ උත්තර ධ්‍රවයේ වගේ මේ අතර දෙකේ අතර ආය සංයෝජන සහ වියෝජන පවතිනවා. ඉතින් මේ දෙන්නගේ සංයෝජනයෙන් ඇති වෙන සැපයට කැමැති වෙනවා. කවදාකවත් මේ ලෝකේ මේ ඒ මම ස්ත්‍රී මම පුරුෂ කියන සංඥාවෙන් ඉන්නා තාක්කල් කවදාකවත් නිවනක් නැහැ. නිවනදී අඩු ගානේ සංඥා ස්කන්ධේවත් තේරුම් ගන්න නැහැ. ඒ නිසා කියනවා එහෙම ස්ත්‍රියක් කවදාකවත් ස්ත්‍රීත්වයේ ඉක්මවන්නේ නැහැ. එහෙම පුරුෂයෙක් කවදාකවත් පුරුෂත්වයේ ඉක්මවන්නේ නැහැ. සංඥාව තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේ ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ කියලා තියෙන්නේ manussත්වයේ විශේෂණ ලක්ෂණ මිසක්කා එයා ඇඳගත්ත ඇඳගනිල්ලක් මිසක් දෙන්නටම තියෙන පොදු ලක්ෂණ තමයි මනුස්සකම. ඕනෑමට වැඩි ස්ත්‍රීකම හෝ පුරුෂකම අල්ලන්නේ කිව්වොත් මනුස්සකම නැති වෙනවා. ඒ තරමටම සාහසිකයි මේ සිද්ධිය. ඒ තරමටම භයානකයි මේ සිද්ධිය. නමුත් අපිට පුළුවන් අපේ ස්ත්‍රීත්වයට ඉක්මවලා හිතා, අපේ පෞරුෂත්වයට ඉක්මවලා හිතා. ඒකත් අපිට වෙන්නේ මහා කුණුහරුපයක් විදිහට වගේ. නමුත් භාවනා කරනකොට ඒ වේදන හරහා ගියාට පස්සේ Tamante ඒ බවවත් ස්ත්‍රී පුරුෂ භාවයවත් නැති ඊටත් වඩා විවේක වෙන තැන ඊටත් වඩා විස්්‍රාම වෙන තැන ඊටත් වඩා උද්දේකලා වෙන තැනකට යන්න වෙනවා මේක ඉක්මවන්න ඒක අමාරු වුණාට කළ හැක්කක් කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ හුස්මෙදී ආශ්වාස ප්‍රශ්වාස කරනකොට අපිට උණුසුම් ගති වැටෙනවා, සීතල ගති වැටෙනවා, කම්පන චංචල වැටෙනවා, පිරිමැදින ගති වැටෙනවා. ඔය එක ලකුණකවත් තියෙන බණ්ඩ ස්ත්‍රී ගතියක්. මේක ලකුණකවත් තියෙන බණ්ඩ පුරුෂ ගතියක්. ওই ලකුණු වලින් තොර වෙන මොනවද තියෙනවද කියලා බලන්න මොනවත් නැත්තේ නැහැ. ආනාපානේ අපිට වැටෙන ආකාරයේ 100ක් විස්තර කරොත් ඒකේ තියෙන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, පිරිමදින ගති මේ ගති එකකවත් ඕම නෙවෙයි අවුරුදු 100ක් භාවනා කරත් ඔය එකකවත් ස්ත්‍රී පුරුෂ ගති. නමුත් ඇද්ද කරපුවම ආයෙසරයක් අර සංඥා ටික කරේ දා ගන්නවා. භාවනාවේදී වා ඉක්මවිලා ගියොත් බැරි වෙලාවක මේ උණුසුමේ තියෙන උණුසුම් බව උණුසුම් ස්වභාවය උණුසුම් ගතිය උණුසුම් ලක්ෂණේ විතරයි කිව්වොත් ඒකට කියනවා පරමාර්ථ ධර්ම. මේක ස්ත්‍රී උණුසුමක් මේක පුරුෂ උණුසුමක් යෝගාම සම්මුතියක් වෙනවා. ඉතින් මේ විවහාරයේ සඳහාගත්ත මේ නිමිත්ත මේ සංඥාව භාවනාවේ අනිවාර්යයෙන්ම ගැලවෙනවා නමුත් යෝගාචරයට ඒක දරන්න බෑ. ඒකට තරම් නෑ. ඒක නිසා ආපහු ඒක දාගන්න හදන උත්සාහය නිසා අර කියන ගැඹුරු සමාධියට අර කියන ගැඹුරු නොසැලෙන තැනට අර කියන ගැඹුරු විවේකයට අර කියන ගැඹුරු ඒ හුදකලා බවට යන්න බැරිකම නෙවෙයි තියෙන්නේ දෙන තෑග්ග බාර ගන්න කැමති නැහැ. මොකද මේක මේක බුද්ධ ආගමේ අහලා නැහැ. බුද්ධ ආගම කියලා හිතාන තියෙන වෙන මොකද්ද එකක්. මේ බුදුරජාණන්සේගේ නෛර්යානිකත්වයේ තුල එහෙම නැත්නම් මේ සෛරවඥතා ඥානය තුල මෙව නැහැ කියලා අපි හිතන්නේ. ඉතින් අර හරියට කපාගෙන කපාන කපාන බහිනකොට ඒ සංඥාවල තියෙන මේකේ මේ උප්පිට පොත්තේ තියෙන සායම එනත්තම් හිතට හිතාගත්ත මේ සංඥා ගිලිනකොට සෑහෙන පෞරුෂත්වයක් ඕනේ සෑහෙන ඇදහිල්ලක් ඕනේ බුදුන් ගැන සෑහෙන සීලයක් ඕනේ මේකට අපිට මොනව හැලුණත් අපෙන් manussකම හැලෙන්නේ manussකම හලන්න පුළුවන් જાතියකුත් නැහැ මේ ලෝකේ. නමුත් ඒ මතු පිට එකතු වෙච්ච කුණු කන්දල් නිසා තමයි අපි මේ රණ්ඩුව නිතරම තියෙන්නේ. manussකම උඩ ගාගත්ත ආගන්තුක ආපු උපක්ලේශ වර්ගයක් තියෙනවා. මම අසෝලයි කියලා හිතාගෙන මම ආරයට වැඩි උසස් පහත් කියලා හිතාන මම මේ මේ රුචි අරුචිකම් තියනවා කියලා හිතාන ඒව දිගේ යන්න යන්න යන්න සංකීර්ණතා මත වෙනවා. දිගේ යන්න යන්න යන්න දිගින් දිගට ඒ ගැම්ම කස කරනවා. ඔක්කොම අමතක කරලා නිකන් හුදු මනුස්සකමට આવොත් ඒක නඩත්තු කරන දෙයක් නෑ ඒක කොහොමඩක්වත් හම්බෙච්ච දේ. බොහොම සරල උපකරණ කීපයකින් මේක නඩත්තු කරන්න පුළුවන් ඔච්චර සුකොපභෝගී මොකක්වත් ඒකට ඕනේ නෑ. අතිශෝක්ති මොකක්වත් ඒකට ඕනේ නැහැ. කොටින්ම කියනවනම් මනුස්සකම නැති කරන්න පුළුවන් කෙනෙක් ඇත්තෙත් නැහැ මේ ලෝකේ. ඒක උප්පත්තියෙන් හම්බෙච්ච සහජ. නමුත් අපි කොච්චර පටලවාගෙනද තියෙන්නේ මම දැන් අසවලා මට අසවල් යුතුයකම් තියෙනවා අසවල් දේවල් තියෙනවා කියලා මහා කන්දක් හිතා ඉනවා කව නමුත් කොයි වෙලාවෙ මැරලා ඇයිද දන්නේ. මැරලා යනකොට පොඩි විතින්ම ඇහැරලා යන්න වෙනවා. නඩු කියන්න කෙනෙකුත් නැහැ. ඉන්නකන් ජීවත් වෙන්නේ මැරෙන්නේ නැතුව ඉඳ හදනවා. එහෙම කියලා කොහොද අපිට යුතුයකම් තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා නිකන් ගස්සලා කතා කරන්නේ. මේක හරියට කියලා දෙන්න උත්සාහ කරනවා. ඒ ගැස්සිලි තමයි ඔය කාය ඉන්ජන, කාය ස්පන්දන කියලා කියන්නේ ඔය හිතේ ගැස්සිලි ටික තමයි, ඔය හිතේ කයේ ගැස්සිලි ටික තමයි. ඒ නිසා ඒ ගැස්සිලි අඩු කරන අඩු කරන යනකොට මේ සංඥාවත් ඉදිච්ච ගෙහෙල් ගෙඩියකින් පොත්ත ගැලවිලා යනවා වගේ ගලවන්න පුළුවන් වෙලාවක් එනවා. එතෙන්දි තමයි පටාචාරාට රෙදි ඇතුවාවද නැතුවාවද කියන සංඥාව නැහැ. රෙදි ඇඳගෙන ඉන්න කට්ටිය නම් පෙන්නේ හෙළුවලි ගෑණියක් ආපුවම අපේ අම්මේ සමාජයට ගැලපෙන්නේ නැති මහා නොදණ්ඩාල පට්ට පඳුරු වැඩක් කරුවයි කියන්නේ. මොකද සරුවඥානතු රෙද්ද දිහා බලන්නේ සරුවඥාන රෙද්ද තිබ්බත් හෙළුව බලන්න පුළුවන් ඕනේ නෑ. බුදුහාමුදුරුවෝ කියනවා මස්සද්දා මස්සද්දනේ කුරුළු ඇද්දා කැලේ ඉනකොට එළු එළු ඉන්නේ. ශිෂ්ටාචාර මිනිස්සේ දකින්නට බඳුරට හැංගෙනවා. බුදුහාමරණ පඳුරට හැංගුණාට එළුව වැහෙනවද කියලා. එළුව එළුවම තමයි 60ක් රෙදි ඇඳත් එළුව එළුවම තමයි. ඒ වුණාට සමාජය අපි පොඩි කාලේ එළුවෙන් හිටියට දැන් එළියෙන් හිටියොත් මොකද වෙන්නේ? මොකද්ද මේ සංඥාව කියලා අරගෙන තියෙන අපි සතුටක්ද විවේකයක්ද මහා නඩුවක් කඩුවක් ගිල්ල වගේ මේක රැකගන්න ඉතින් සදාචාරය කියලා රකින්න. මං කියන්නේ සදාචාරයට පයින් ගහන්නේ කියලා. නමුත් මේක පිටින් ගහගත්ත සායමක් බව අවුරුදු 6ක් යනකම් අපිට එහෙළුව අපි දන්නේ නැති බව. පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. ඒක නිසා පටාචාරව මෙතෙන් දාවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක දවෙච්ච දෙයක් නේ. ගූකඩක් අරගෙන යන සෝපාක දැක්කට ඒ මනුස්සයාට වශපිලි ලැජ්ජයි මේ බුදුහාමුදුර වගේ කෙනෙක් මගේ ළඟට එනකොට චි මම සක්කිලියා ගූගත පැත්තක දාලා පැත්තකට. බුදුහාමුදුරන් එන්න බබා කියලා කතා කරපුවාම හීන් දාඩියක් දැම්මා. මොකද බුදුහාමුදුර කතා කරේ සංඥාවට නෙවෙයිනේ. ඇවිල්ලා උඹ බබා කැමති නැද්ද පැවිදි වෙන්න කියලා. අනේ බුදුහාමුදුරනේ මං කවුද පැවිදි? අපි අඩු කුලේ. ඒකනම් ප්‍රශ්නයක් නැහැ. අම්මා කැමති නම් කැමති පැවිදි. බලන්න කොච්චර සතුටක් මේ සංඥාව පොඩ්ඩක් අර ගේගිඩි පොත්ත ගැලෙවුවා වගේ ගැලෙව්වට පස්සේ අර පොඩි දරුවට කොච්චර කොච්චර සතුටක් මතුනාද කියලා බුදුහාමුදුරුවෝ මිනිස්සෙක් මාත් මිනිස්සෙක් කියලා. මේ ළඟදී පොතක් කියනකොට කියුවා මම මේ RNA DNA පරීක්ෂා කරලා බලනකොට මේ ලෝකේ ඉන්න කුශාග්‍රම බුද්ධිමත අරගත්තත් අන්තිම ඔලොමොට්ටලය මැට්ටා ගත්තත් ඒ දෙන්නගේ RNA DNA වල වෙනස 99.99999 කොච්චර දෝ ගිහලා 8කින් අතර වෙනවා වෙනස තියෙනවා නම් තියෙන දශම 0.02 විතරයි ලෝකයේ තියෙන අන්තිම දක්ෂයත් අන්තිම මෝඩයත් අතරේ මනුස්සකමේ වෙනසක් නැහැ ඒක නිසා ඒගොල්ලේ පොත ලියපින්නේ මනුෂයා කියනවා ජවනිකාවක් හිතේ හිතාගන්නයි කියලා සොක්‍රටිස් නුයි වසලේකුයි මේ වාලේකුයි කතා කර කර ඉන්නේ දැන් අවුරුදු 6000කට විතර ඉස්සලා ග්‍රීසිය කතාවක් සොක්‍රටිස් කියලා කියන්නේ එවකට හිටපු ප්‍රසිද්ධම අද දක්වාම මානවයාට බලපාපු කුසాగ්‍ර බුද්ධිමත් පුද්ගලෙක්. වාලා කියලා කියන්නේ මනුෂ්‍යකමක් නැති කෙනෙක්. නමුත් මේ දෙන්නගේ RNA DNA වල කිසි වෙනසක් නැහැ කියලා. තීනොනන් දශම බිඳුවයි බිඳුවයි දෙක වෙනසක් තියෙනවා. ඒක 100ට කොච්චර දෝ ගානකින් නොගිලිය හැකියි කියලා. බුදුහාමර මේ දර්ශනය තමයි දැක්කේ මේ මිනිස්සයෝ එකිනෙකා මේ සංඥාවල් අල්ලාගෙන ඒ උසස්කම් පහත්කම් බැලුවට manussකම හරහා බලනකොට දෙන්නේක් අතරේම වෙනසක් ඇත්තේ නැහැ. බෞද්ධයෝ හිතන බුදුහාමර බුද්ධ ආගමයි කියලා. මොකද බුදුහාමර බුද්ධ ආගමනේ බුදුහාමර manussකම තමයි කියන්නේ. නමුත් අපි අද බුද්ධ ආගම ඇතුළතත් මූලධර්මවාදයක් හදාගෙන අනෙක් ආගම් වලට රණ්ඩුව සටන් කරනවා අරකට මේකට යුද්ධ ප්‍රකාශ කරනවා ඉතින් මේ මිනිස්සු කවදානම් මේ සංඥාව කියන මල පුඩුවෙන් ගැලවෙයිද කියලා හිතන්නේ මේ අපි මේ බාහිරේ තියෙන ඝන ජන විඥානයේ තියෙන නිදර්ශන කීපයක් අරන් කතා කරන්නේ මේ වගේ විප්ලවයක් අපේ හද තුල අපේ සතිය තුල අපේ අප්‍රමාදය තුල කරන්න ලෑස්ති නම් අවුරුදු 2600ක් ගියයි කියලා මේක පිලුණු වෙලා හැම නැහැ අපි අපි දඹදිව ජේතවනාරාමයේ ඉපදුනේ නැහැ කියලා දැන් ඉන්නේ නිස්සාරණවනේ ගම්පාදී ඉස්ත්‍රිකය කියලා ඒකේ ප්‍රශ්නකුත් නැහැ. ඒ ඔක්කොම සංඥා විතරයි. ඒ අවුරුදු 2600 පරාතය කියලා කියන තන්නේ සංඥාවක් විතරයි. මොකද කාලය කියන එකට <clears throat> මිනිස්සු හදාගත්ත ගුණවරපයක් මිසක් එහෙම කාලයට එහෙම එකක් ඇත්තේ නැහැ. දේශය කියන එකත් මිනිස්සු හදාගත්ත හිරගෙදරක් මිස ඒ සංඥාව ඉවත් කරපු ලෝකෙට කාලයේ දේශේ නැති නිසා යම් දවසක යෝගාවචරයා මේ සංඥාව ඉතාම ගැඹුරට ගියාම කොච්චර වෙලා භාවනා කරාද කියලා මතක නැති වෙනවා ඇහුවත් කියන්න බෑ යාට විනාඩි 5ද හිටියේ 10ද හිටියේ 15ද හිටියේ කියලා මොකද සංඥාව පොඩ්ඩක් විස්රාමයට ගිහිල්ලා සංඥාව පොඩ්ඩක් හුදේකලා වෙලා සංඥා පොඩ්ඩක් විවේක අරගෙන මේ විවේකය ගැන කතා කරනකොට එකපාරක් මට මතකයි සංඥාවත් විවේකයක් ගැන කතා කරනකොට අපි දන්නේ කතරගම දෙවියෝ ඉන්නේ මේ පැත්තට ආයුධයක් ගන්න මෙහෙම කරගෙන මොන රවුඩ ඉන්නේ කෙනේ යකෝ මීයාට පොඩ්ඩක් රෙස් කරන්න වෙලාවක් නැද්ද කියලා අර එක එක ඇඳලා තිනවා මොන රගහක් උඩට කියලා කතරගම දෙවියෝ ආයුධ ටික බීම දාලා බුදි ඒකා චිත්තයක් ඇඳලා තිනවා කතරගම දෙවියෝ විවේක ගනී කියලා අපේ හිතේ විනාඩියකටවත් කතරගම දෙවියන්ට විවේකයක් තියෙනවා අර බුම්බගත්ත විදියට ඉන්නෝ අර සංඥාවේ තියෙන දැඩිකම්. ඉතින් මිනිහෙකුට ඉන්න බලෝනේ අප්පා කොහොම? මොන රටත් මොන බරක්ද මේක? උදේ ඉඳලා හැන්ද යනකම් කන්දස ඔළුව හයක් අඩිය තියන්නේ. කොල්ල ඉලක හරි නිකන් හරි කතරගම දේවගේ සංඥා විවේක ගත්තොත් මොනවා වෙයිද? ඕක ගිහිල්ලා කතරගම දේවාලය ඇඳුවොත් එම කපුව ගහනවා අපිට. මේ ළඟදී නබිනාතුමාගේ රූපයන්දයි කියලා නිව්සීලන්ත තානාපති ගාලට ගල් ගැහුවා. ඒ තරම් දැඩි සංඥාවකින් මේගොල්ලෝ අපේ අපේ දෙයයන්ාසික රූපේ අඳින්න බෑ. බෞද්ධයෝ ඇතින් කිසි වෙනසක් නැහැ. ඔයත් තකතිරුකමයි. අල්ලා ගත්තන උදේ පාන්දර නැගිටලා මොකක් හරි සංඥාවක් ඕක තමයි ජීවිතේ පුරාට ගෙනියන්නේ. තෝකයි ආගම කියන්නේ තෝකයි සදාචාරය කියන්නේ තෝකයි සංස්කෘතිය කියන්නේ තෝකයි. ඕක තිබ්බට ප්‍රශ්නයක් නෑ. ඕක සංඥාවක් බව දැනගන්න ඕනේ. මී අම්මගේ බඩේ ඉපදිලා මැරිලා ගිහලා ඊගාම මී අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනාට පස්සේ ඒ සංඥාව ගත්තට පස්සේ වෙන ලෝකයක්. ඒ ගැන ලියන සුද්දෙක් ලියලා තිනවා මේ මිනිස්සයා මේකට කියනවලු මනුස්ස ලෝක කියලා. ඒ ඒ මිනිස්සයා හදාගත්ත කුණුවරපයක්. කක්කොට්ටේ මේ ලෝක ගැන ලියවන ඌ කක්කොටු ලෝකේ කියලා කියනවා. කරපොත්තෙක් මේ ලෝකේ ගැන ලියවන ඌ කරපොතු ලෝකයක් කියනවා. මිනිස්සයා hali කරදරයක්. ඌ මිනිස්සයාට කරපොත්ත hali කරදරයක්. කරපොත්ත දෙන දවසක් මේ කුණු වලක එකතු වෙලා භෝජනයක් පිළිගන්නවා. ඊනෝට එක කරපොත් එක්කවලු මචං අපේ ගෙදර අපි ඉන තැන টොප් එකට පැන්ට්‍රියක් ගහලා තිනවා. හරි පිරිසිදුයි. නිතරම පිරිසිදු කරනවා. ඒක නම් මම දැක අනිත් එකා කිව්වලු මචං මේ කන බොන තැන්වල ජරා කතා කතා කරන්න එපා කියනවා. කරපොත්තට උන කරන්නේ ජරාව. ඒක පිරිසිදු කරන කට අරමුණට හරි ලැජ්ජයි. ඉන්නේ කන බොන තැන් වල ජර කතා කතා කරනවා. ඉතින් එහෙම කරපොත්තේ ලියුවොත් එහෙම උගේ ඉතිහාසය ඌ මේකට මනුස්ස ලෝකෙ කියයි. කරපොත් ලෝකෙ. නමුත් අපිට හිතන්න පුළුවන් ද හීනකින්වත් අපි මේ ඉන්නේ අනිකුත් සතුන් හා සාධාරණ ලෝකෙක. ඒ සතුන්ට වෙනම සංඥා ලෝකයක් තියෙනවා. අපිට තියෙනව දෛතිවාසිකමක් උන්ද පටවන්න මගේ සංඥා ඔබ ගනින් කියලා. අපි දරුවන්ට මොනවද පටවන්නේ? අපි ඊගා වෙන પરම්පරාව මොනවද පටවන්නේ? මේක සහ ගහනවා. සහ ගහනවා අඩු ගන්න කියලා දෙන්න මේ දාන්නේ සංඥා කියලා. සංඥා කියලා දැනගන්න මහේ වුන්දන්නේත් නැහැ සංඥා කියලා. ඒක නෙමෙයි රැක ගන්න හදන්නේ. ඉතින් කොහෙද මානවයට නිදහසක් අම්මේ? භාෂාවක් උගන්වනකොට සංනිවේදනයේ සඳහා මේ සංඥා ටිකක් පාවිච්චි කරලා සංඥා බව දන්නේ නැත්නම් ඉතින් අර භාෂාවෙන් එක මේ භාෂාවත් එක්ක ගහගන්න. නිසා කවදා හෝ යම් කිසි මිනිසෙක් භාවනා කරලා මේ සංඥාව කියන කවබෝධ කරොත් මේ මිනිසා ලෝකේ ඉන්න ඉතාමත්ම දක්ෂ කතිකයා බවට පත් වෙනවා. මචං හරියටම දන්නවා යමක් මේ පටලවන්නේ නැතුව කියන හැටි. ඒ නිසා බුදුරජාන් වහන්සේ ලෝකේ හිටිය අන්තිම දක්ෂ సౌందర్యාත්මක කවියෙක් තමයි බුදුහාමුදුරුවෝ කතා කරන්න ගියාම කවදාකවත් අද්විජ්ජ වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා වචන දෙකක් නැහැ කියන්න ඕන එක හරියටම කියනවා. මොකද උන්වහන්සේ මේ කතා කරන්නේ එයා පෙන්වන්න හදන මායමට නෙවෙයි, කෙලින්ම මනසෙන් මනසට යන ගනුදෙනු. මොකද උන්වහන්සේ හදවත් පිරිසිදු නිසා. ඒ නිසා මේ අවුරුදු 2600 කට පස්සේ හරි කන්නේ අපේ හදවත පිරිසිදු වුණොත් රූපයෙන් විතරක් නෙවෙයි, වේදනාවෙන් විතරක් නෙවෙයි, සංඥාවෙන් විරුද්ධ වෙනකොට යෝ ධම්මං පස්සති සෝමං පස්සති. හොඳට ධර්මයේ දකින්න ධර්මයේ දකින්න බුදුන් පේනවා. නැත්නම් බුදුන් දකින්න. ඒක නොදකින්න නිසා තමයි අපි මේ රූකඩ හදාගෙන ඉන්නේ. බුදු පිළිම හදාගෙන ඒ බුදු පිළිමට කවුරු හරි බැන්නොත් ගැහුවොත් ඉතින් තරහ යනවා. බුදුරජාණන්සේ කෙලින්ම කියලා තිනවා මහා මේ මේ. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ මහණෙනි මට බැන්නයි කියලා හෝ මට ගැහුවයි කියලා උඹලට තරහ වෙනවනම් උඹලා කවදාකවත් මගේ ගෝලියෝ නෙවෙයි කියලා. ඒකෙන් නෙවෙයි මනින්න තියෙන්නේ උඹලා බලන්න ඕනේ බණින්නේ ගහන්නේ මොකටද කියලා. මොකද බුදුරජාණන්සේගේ පවිත්‍ර මනසට කාටවත් කටක් කරලා මොනවක්වත් කියන්න බෑ. ඒක අපි අවබෝධ කරගන්න අපි ඒ තරමට අපේ මනස පවිත්‍ර කරන්න ඕනේ. පවිත්‍ර කිරීමේදී රූපය අනුව පවිත්‍ර කිරීම අමාරුයි. මම ඒක නෑ කියන්නේ. මොකද ඒකෙන් තමයි පටන් අරගන්නේ. ඒක කම්පන චංචල අඩු කළ සාන්ත කිරීම. ඊට පස්සේ වේදනානුව නාම ධර්ම වල වේදනානුව රූප ගෙවුනට පස්සේ ඊගාට හම්බෙන අභ්‍යාසය ඒක තමයි. අමාරු ගැටයක් තමයි මේ සංඥා. මොකද අපි මේ ඔක්කොම කටයුතු කරන්නේ අපි හදාගත්ත සංඥා ලෝකෙක. ඒක සරුවචනංශය පෙන්වන්නේ පඹයක් පඹයක් හිටවපුවාම මේ හේනක නරි රිලව් රිලව් නම් අහුවෙන්නේ නැහැ පඹයට. කපුට වගේ සත්තු බඹයට බය යනවා. මිනිහෙක් කියලා හිතන සංඥා කවදාකවත් උවිලා පරීක්ෂා කරන්නේ මේක බඹෙක් කියලා. එහෙම නැත්නම් කාන්තාරයක වාතේ රත් වෙච්චාම ඇති වෙන මිරිඟුව දකින්න මුවා වතුර කියලා හිතා ගන්න. හිතාගෙන යා අඹාගෙන යනවා ඒ වතුර පිටිපස්සේ. ඒක බොහොම රැලි මාලා නගින ලස්සන වතුරක් වගේ පේනවා. නමුත් මුවා දන්නේ කොච්චර දිව්වත් මිරිඟුව එන්න එන්න එන්න සමාන දුරකින් ඈත් වෙන බව. ඒ වගේම එතන වතුරකුත් නැහැ. එතන තියෙන්නේ 1000ක්. නිසා බුදුරජාණන් වහන්සේ මිරිඟුව සංඥාවට සම කරා සංඥාව මිරිඟුවට සම කරා පෙන පේන පින්දුපමන් රූපං වේදනා බුබුලූපමා මරිචිකූපමා සංඥා එනිසා අපි මේ මිරිඟුවක ජීවත් වෙන ලෝකයක් එනවා නැත්නම් හීනක ජීවත් වෙන තැන එහෙම නැත්නම් මායාවක මැජික් කාර්යයෙන් පෙන්වන මායාවක ගත කරන ලෝකයක් කියලා හිතාගත්තොත් අපි මේ රණ්ඩු සරුවල් කරන දේවල් අපි මේ අනුන්ට ඊර්ෂ්‍යා කරන දේවල් මා සේරම නිකන් දියසායන් චිත්‍රයක් වගේ වැසකට අහුවෙච්ච ගමන් දී වෙන දේවල්. එතකොට අපිට මේ ආත්මෙන්දලා ඊගාව ආත්මෙට ගෙනියන්න ජම්මාන්තර වෛර එනතම් මේ තව කෙනෙක් නොදකින් නොපතන් කියාගන්න රණ්ඩු මොනවාක්වත් ඕනේ. ඒව නිකන් පොඩි ළමා සෙල්ලම් ටිකක් තමයි. ඒවා තියෙනවා. නමුත් මේ අඩු කරගන්න පුළුවන් නිසා බුදුරජාණන් සඳහන් කළා තියෙනවා සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා සංඥංච දිට්ඨිංච යේ අග්ගහේසුං තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකේ යම් කෙනෙකුගේ සංඥාවේ තියෙන ස්වභාවය දැනගෙන සංඥාවෙන් විරත්ත වුණා නම් මේක අල්ලබදා ගත්තේ නැත්නම් ඒ මනසට කවදාකවත් ජීවිතේ ගැටවදින්නේ නැහැ කියලා. සිනිඳු තෙල් දහරාවක් වගේ ගමන යන. පඤ්ඤා විමුක්තසන සම්තිමෝහා ප්‍රඥාවේ ස්වභාවය හරියට තේරුම් ගත්ත මනුස්සයාට කාටවත් මත් කරගන්න පුළුවන් ශක්තියක් නැහැ. මායා කරන්න බෑ මේ මනුස්සයා ඇති හැටිය තමයි අදහන්නේ. සංඥාංච දිට්ඨිංච යේයක් ගහේසු යම් කිසි විදියකට මේක මේ සංඥාව කියන එක මිරිඟුවක් බව දන්නේ නැතුව හීනයක් බව අල්ලගත්තොත් සංඥාව සරණ ගියොත් ඒ වගේම ප්‍රඥාව නැතිකම නිසා දික්තියක් අල්ලගත්තී ඝට්ට යන්තා විචරಂತಿ ලෝකෝන් ගැටමින් ලෝකේ ජීවත් වෙනවා කියලා. එමිස් තමයි මේ ගැටුම් ඇති කරන්නේ. ඒ කියන්නේ කියන්නේ ගැටුමක් තමයි. තකවදා හෝයේ සංඥා ගැටි. ඉතින් මේ ප්‍රඥා ගැටි. මේ ඔක්කොම ප්‍රඥාගතික චෛතසික සංඥා විඥාන පඤ්ඤා කියනවා ප්‍රඥාගතික චෛතසික එකිනෙක එකිනෙකට සම්බන්ධකම් තියෙනවා මේක හරියට තේරුම් ගත්තට පස්සේ මුළු දවසම හුදු ටෙලි නාටකමක් විතරයි දවස පුරාම අපි කරන්නේ එක එක භූමිකා රංගපානවා වටේ ඉන්න කට්ටියත් ඒ භූමිකා රංගපානවා ඒ සුදුසු ඇඳුම් ඇඳගෙන ඉතාමත්ම තාත්විකව රංගපානවා ඉතාමත්ම තාත්විකව කොච්චරද කියනවනේ මනස එක කාගෙන ඒකෙම යදි ගත කරන නමුත් නාඩගම් බව දන්න. සෑහෙන්න ගෙවනවා මායя. ගෙවන්න ගෙවන්න බුදුහාමුදුරුවෝ අසසන. එහෙම නැත්නම් ධර්මයේ අසසන. ඉතින් මේ රංගපෑම හොඳට බලන්න ඕන නම් දිනුවේ සම්මත රටකට යන්න. මේ රංගපෑම දවජ්ජායට බලන්න ඕන නම් රාජධානියකට යන්න. අන්න ගියාට පස්සේ තියෙනවා පුරේ පුරංගනාවන් පුරවැසියන් සියලු මොඩ මේ පීසෝ ටික පිස්සන් කොටුවකට දාලා කොටු කරලා ලෙඩු ටික ඉස්පිරිතාල වලට දාලා නාකි ටික තේරම වය ඉරන් මේ මොනවද මහලු නිවාස වල දාලා පුරංගනාවන් සහ පුරවැසියන් ඔන්න අපේ ලෝකේ මෙන්න දියුණුව කියලා පෙන්වනවා. ඉතින් අපි කට අරගෙන බලනවා අනේ කවදද අපිත් මේ දුප්පතුන් නැති ලෝකෙට යන්නේ. මෙච්චර මේ ලස්සන ධර්මයක් තියෙදි මෙච්චර ලස්සන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් තියේදී අපි තාමත් ඒ එන්න ගහලා බංකොලොත් වෙලා යන බටහිර දිහා තාමත් කට අරගෙන මේ මිසු දෙන නිවුස් තොරතුරු කාලා මේ මිසු දෙන වෙළඳ ව්‍යාපාර වෙළඳ ප්‍රචාර වල 100 200ක් අහුවෙලා ඒකත් අපි පොඩි උන්ට ඩිග්‍රී දීගෙන PhD දීගෙන උගන්නගෙන මෙන්න මේ කොරණ විකාරේ තේරෙන අවුරුද්දකට තමයි 2012 කියන්නේ ඒකයි ලෝක විනාශය කියන්නේ ඕකටයි වෙන මොකක්වත් වෙන දෙයක් නැහැ. ඒක දන්න මිනිහා බේරෙනවා. මේක නාඩගමක් බව. මේ නාඩගමත් මේ සුද්ධ ගහපු ගැටයක් බව. සුද්ධ ගහුවේ නම් ඇත්තට නම් අවුරුදු 300ක නමුත් මේ ප්‍රශ්නේ නම් මානවයත් එක දිගටම ආපු එකක්. මෑත කාලෙදී සුද්ධ දැහැන්න වගේ කියන්න ඕනේ. බුදුජානනාංශගේ ධර්මයට අබමල් රීනෝක හානියක් කරන්නත් බෑ හොල්ලන්නත් බෑ. පටලවා ගත්ත කට්ටිය පැටලේ. සංඥාංච දිට්ඨිංච යේයක් ගහේසොන් තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ මේ සංඥාවත් මේ දිට්ඨියත් අල්ලගත්ත මිනිහා ගැටි ගැටි ලෝකේ ඇවිදී නමු ਸਰවචාන්සේ නොගැටි නොසලී තැම්පත් වෙන ක්‍රමයක් කියලා කියනවා මේ ශානාපාන එක් කරගෙන කරගෙන කරගෙන දිගුණු කරගෙන දිනු කරන යනකොට එnde ende ende ende අර අන්ත දෙකේ තියෙන තද බල ගැටුම වෙනුවට සීසෝ එක්ක මැදට එන්න වගේ බුදුමාකාර සංහිඳියාවකට එන්න පටන් ගන්නවා ඉතින් අද මේ ජීවත් වෙන තරුණ පිරිස් එහෙම නැත්නම් මේ මොනවද කියන්නේ නවතාවයට යන තරුණ පිරිස් වලට මේ සංසුන්කම පේන්නේ නෝන්ජල්කමක් විදියට. සංසුන්කම පේන්නේ බය ආදුකමක් විදියට පුළුවන් නම් උඩ දාපල්ලා. පුළුවන් නම් නටපල්ලා. පුළුවන් නම් ඕන්න බලාපල්ලා අපේ නැතුන් කියලා නට නටයි. ඔන්න 40 පැනලා 60 විතර පනිනකොට ආ ඉතින් වම තිනකොට දකුණ යන්නේ බොම්බේ බලනකොට කල්කටා පේන්නේ අන්න එතකොට ඕන්න සංඥාව පිළිබඳ ඉතින් තේරුම් ගන්න අමාරුයි. මොකද ඉන්ද්‍රියන් ඔක්කොම ජරා දිරාවට යන වයසනේ අර පුළුවන් කාර්ය පෙන්කෙලිනවා. පෙන්කෙලිලා ඒ වයසට එනකොට ඉතින් අමාරුයි. ඒ නිසා බුදුරජාණන් කියන පුළුවන් නම් ජීවිතේ පටම යාමේ කලු කෙස්චේදී භද්‍ර යවුවෙනදී මේක තේරුම් ගත්තොත් එමෙතර මුළු ජීවිතේ පුරාම අවදීන් ජීවත් වෙනවා. මාත් මේ සෙල්ලම් පටන් ගන්නකොට මම සෑයෙන වයස ගිහිල්ලා තිබුණා. අර ගිය පරිත්‍ත්‍යදී රූපාතකම වල හොඳටම කේන්ති කියලා බැන්නත් එක්ක ස්වාමීන් වහන්සේ මේ 60 පෙරලා හොට බිමෙන්ලා කතා කරන දේනවා අපිට දැනුයි යවත් ආමුනේ ඉතින් අපි දැන්වත් භාවනා කරන්න එපයිද කියලා මම කියන්නේ නැහැ භාවනා කරන්න නමුත් වටිනවා කල්ැතුව කරගත්තා. නමුත් මෙතන ඉන්න අම්මලාවත් තාත්තලාවත් මම හිතන්නේ කිසි කෙනෙක් කැමති වෙයි කියලා තරුණ වයසේ කෙල්ලන්න මේවා ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. උගන්වන්න ඕනයි කියලා. කොල්ලෙකුට උගන්වන්න ඕන කියලා නෑ ඉක්මනට කරන්න ඕනට PhD එකක් කරන් දෙන්න. එයා සිවිල් සර්වන් කෙනෙක් කරන්න ඕන. දොස්තර මාලයක් දාගන්න ඕනේ යාට. එදාට තමයි අම්මටත් නම්බුව. තාත්තටත් නම්බුව කියලා අනී අරකය හොඳම ජීවිත වයසේ කාල කන්නේ දැනකට දාලා කාට ඒඩ්ස් බෝ කරලා කුඩු වලට පුරුදු කරලා ඔක්කොම කෙරුවට පස්සේ ඉතින් උන් කරන්නේ අම්මට අප්පටයි වෛර කරන එක තමයි. එනිසා වයසක මිනිස්සුරේ ගමන්නේ භාවනා කරලා අඩු ගානේ මේ හැදෙන පොඩි උන්ට පුළුවන් තරම් ටික ටික මේ සතිය කියන එක අප්‍රමාදයේ කියන එක මේ විකාරයක් බව නැත්නම් කහීනයක් බව තේරුම් ගන්න ලාංකිකයවක්. ඉස්සර උනේ නැත්තම් අනිත් જાතින්ගේ බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒක කවදාකවත් කාටවත් පටවන්න පුළුවන් දෙයක් නෙවෙයි. Taman මේ ඊ타ත්ම අභ්‍යන්තරට යන ගවේෂණයකින් මේක පුරුදු කරලා යම් දවසක මේ ਸਰුවචනංශේ විදහා දක්වපු පංච උපාදානස්කන්ධයෙන් මේ eh, රූප වේදනා ගෙවන් කළ මේ සංඥාවට ආපු දවසේ තේරෙන පටන් අර ගන්නවා මොන තරම් රවටා ගැනීමක මොන තරම් කිචි කවා ගැනීමක මොන තරම් විහිළුවක හාස්‍යයකද මේක ගත කරන්නේ කියලා. බුදුරජාණන්සේ සඳහන් කරන මේක හරියට පොඩි ළමයි, සෙල්ලම් වයසේ ඉන්න පොඩි ළමයි සෙල්ලම් ගෙවල් හදන වෙලාවේදී එයා එක්කෙනෙක් තාත්තා කියා ගන්නවා එක්කෙනෙක් අම්මා කියා ගන්නවා නංගි මල්ලි කියන සෙල්ලම් කරනකොට ඒ කට්ටිය ඒක කොච්චර ඇබ්බැහි වෙනවද කියනවනම් ඒ සෙල්ලම්ගයක් කාගරෙතින් කැඩුනොත් වැඩි හිටියෙක් අතින් ඇත්ත ගේ කැඩුන තරමට අඬලා හරියට කරදර කරනවා අපේ මේ ගේ කැඩුවයි කිය. බත්‍ය කණ්ඩේ ගියොත් ඒ කට්ටියට බයකොට ඒ සෙල්ලම් කරේ සෙල්ලම්ගේ කරනවා සෙල්ලම්ගේ දෙල්ලංගයක් කියලා නෙවෙයි ආශාවෙන් ඒක කරනවා. නමුත් බුද්ධ ජනන්සේ කියනවා යම් වෙලාවක ඒගොල්ලන්ට එපා වෙලා යනකොට ඒගොල්ලම ගේ කඩලා දාලා යනවා. වැල්ලේ හදන මාලිගාවලු තමයි වැඩි හිටියොත් ඔය සෙල්ලංගේම තමයි හදලා තියෙන්නේ. අපි හදාගෙන යන නිර්මාණයට අපි අනාන කරන වැඩේට කවුරුහට ඇඟිලි ගැහුවොත් පුදුමාකාර හීනමානයක් ඇති වෙන පුදුමාකාර ලැජ්ජාවකටපත් වෙනවා. නමුත් දන්නේ නැහැ මරණ චිත්තක්ෂණයේ අනිවාර්යම ඔය සේරම දාලා යන්න වෙනවා. ඉතින් ඒක මැරෙන්නේ ඉස්සරලා මරණ තැනකට මේ සංඥාව හරියට ආනාපානෙ ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා කිසිම සංඥාවක් නැතන හුඟා දුරට මරණය හා සමානයි. ජීවිතා හුඟ දෙනෙක් බයයි. මේ කිසිම සංඥාවක් නැති මොනම ලකුණක්වත් ගන්න බැරි තැනකට යනකොට බීතිකාවක් එන්න පටන් ගන්නවා. මොකද දහස්වර මෙතෙන් ගිහිල්ලා පුරුදු කරපෙන්නන පේනවා මේක තමයි මරණයේදී සිද්ධ වෙන්නේ. මේ වෙලාවේදී මේ සාමාන්‍ය ජීවත් වෙද්දී මේක අත්දැකලා ඒ වෙලාවේදී සතිය පවත්වන්න පුරුදු කරපු කෙනාට අප්‍රමාදේ පුරුදු කරපු කෙනාට මරණ චිත්තක්ෂණයේ වුණත් සතිය පිහිටවන තියෙන ඉඩ වැඩි. මොකද යා කල්ලාතුව දැකලා තියෙන මේ මරණය සිද්ධ වෙන ජවනිකා කීපයක් දැකලා තියෙන නිසා එතන කිට් වෙනකොට දන්නවා දැන් ඉතින් වෙනදටත් වැඩිය ගැඹුරට යන්න හදන්නේ කියලා අර එදෙක් පිහිටෝප සතිය පිහිට වෙන්න නිසා ආනාපාන සතිය පිළිබඳ විස්තර කරන සරුවචන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට සඳහන් කරලා තියෙනවා යමෙක් මානේ රාහුල ආනාපානයේ හොඳට පුහුණු කරලා තියෙනවා නම් ජීවත් වෙන කාලය තුල ඒ මිනිස්යාට අන්තිම ප්‍රස්වාසයේ අපි කියන්නේ මේ පනාදිනොයි කියලා ප්‍රස්වාසයත් යන්නේ සතියෙන් කියලා චරිමක පස්සාසපි ජානිතෝව නිරුච්ඡන්ති කියලා. එතකොට මේ මනුස්සයා හරියට මේ රොකට් එකක් පත්තු කරන්න අවරෝණ ගණන් කරන්න වගේ 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි බිඳුවයි කියන නම හැම. කලකොල වෙන්න මොනවාක්වත් දෙයක් නැහැ. ගමන යන්නේ එහෙමයි. හොඳට අ ධක්මන් භාවනා කරපු හාමුදුර කෙනෙක් මේ වගේ වෙලාවක මේ වගේ මැද මිදුලක ගෝලියොත් එක්ක සක්මන් කරනවා. ඒ කිසි කෙනෙක් කතා කරනත බොහොම සාන්තව සක්මන් කරන ගමන් ලොකු අහමුදුර කතා කරලා ඇහුවලු මේ නමලා මේ මිනිස්සු මැරෙන හැටි දැකලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ කට්ටිය බල වුණාලු මේ ස්වාමීන් වහන්සේ කවදාත් නැතුව කතා කරන්නේ මොකද ඊට පස්සේ කිව්වලු මැරිලා තියෙනවා දැකලා තියෙනවා. කොහොමද දැකලා තියෙන්නේ? ආ වැටිලා මැරිලා තියෙනවා. ඇඳේ ඉඳලා මැරිලා තියෙනවා. නානා ප්‍රකාරදී. සක්මන් කරනකොට මැරලා තියෙනවද දැකලා තියෙනවද කියලා ඇහුවා. නෑ කිව්වා. ආයෙනම් බලාගන්නේ කියලා පොළවේ ඉරක් ඇඳලා කළොත් මං අතෙන්ද කියලා මෙතෙන්ට උඩ දැන් මැරනවා කියලා. ඉතින් ඊට පස්සේ ඒ ඉර ඇඳලා එහා කෙළවරට කියලා මෙහාට ආවිලා එහෙම වැටලා මැරුණා. යන හොඳටම දන්නවා තාම මෙච්චර වෙලාවකින් ඉවරයි. ඒකත් විහිළුවක් කරලා මැරලා තියෙනවා. වින්න කෙනෙක් එම මැරුණා විනාසයි. ඒක මල මරණයක් අල්ලපු විතරක් එක්ක. භාවනා කරනකොට ඒක තක්කමුක්ක ඔක්කොම ටික ටික ටික ටික විඳලා ඇත්තට මේ සංඥා වහරායද්දි ගොඩාක් ඒ පිළිබඳව ආభాෂය ලබන්න පුළුවන් ඒක මම හිතනවා ලස්සනම ජීවිතයක් කියලා හරිම සෙල්ලක්කාර ජීවිතයක් මේ අපි මෙතෙක් ගినాපු මේ රාමුව අපි මේ හිතාගෙන ආපු දේවල් අභියෝගයට ලක් වෙනකොට ඒ ගඟ දිගේ ඉහළට පීනන්න නැත්තම් පටිශෝධිකාමේ ගමනට මම නම් දැකලා තියෙන්නේ භාවනා නොකරන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේ භාවනා ප්‍රතිඵලය එනකොට බාර ගන්න ලෑස්ති නැතිකම. ත්‍යාග දුන්නට ත්‍යාග බාර ගන්න ලෑස්ති නෑ මොකද හේතුව නිවන කියලා මොකද්දෝ එකක් ගැන හිතානින්. නිවන කියන්නේ මේ සංඥාවල් වලින් විමුක්තියක්, විනිරෝධයක්, ඡය වීමක්, වැය වීමක් නෙවෙයි. විමන කියලා නිවන කියලා වෙනම සංඥාවක් තියාගෙන ඉන්නවා. ඒකටයි මේ යන ගමනක් තියෙන්නේ. හොඳට මතක තියාගන්න සංඥා තියෙනකම් කවදාකවත් නිවනක් නැහැ. වෙන විදිහට කියන්න පුළුවන් සංඥා විරාගය සංඥා නිරෝධය තමයි නිවන කියන්නේ. මේ නිසා අපි මේ හිතානෙන් ටික ඔක්කොම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් දියසයන් චිත්තයක් හේදිලා යනවා වගේ එනකොට මතක තියාගන්න නිවනටයි ලං කරන්නේ. මේක දිගටම කරලා සංඥාවගේ සම්පූර්ණ නිරෝධය කරගන්න පුළුවන් නම් දැක දැක දැන දැන එතකොට දැනෙන දැනීම තමයි නිවන කියලා කියන්නේ. නිසා ඉස්සලා හොඳට සංඥාව අඳුන ගන්න ඕනේ. එනේන සංඥාවල් වෙන් කළ දැනගෙන ඒ හරහා බය නැතුව ඒක ගෙවම් කරන්න යන්න පටන් අරගත්තට පස්සේ ඒ සංඥාවගේ Nirodhe තමයි මෙතන මේ කායේ ඉන්ජන කාය ස්පන්දන චිත්ත ඉන්ජන චිත්ත ස්පන්දන කියලා සඳහන් කරන ඒවා ගෙවම් කරන වෙලාවේදී ඒ යෝගාවචර දැනෙන පුදුමාකාර විවේකයක්. පුදුමාකාර නිරෝධය පුදුමාකාර හුදේකලා ගතියක් පුදුමාකාර උපේක්ෂාවක් ඉතින් ඒක ඇත්තටම උප්පත්තියම හැම කෙනාටම සමානව තියෙනවා පින් ඇති කෙනාට විතරයි ඒක අඳුර ගන්න පුළුවන් එන ඒකත් එක්ක ඉන්න පුළුවන් පින් නැති සද්ධාව නැති සීල නැති කෙනා එතෙන්ට යනකොට සැලෙන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා අපි ශක්ති ප්‍රමාණෙන් මේ ශ්‍රද්ධාව මේක අර ඇති කරගෙන සීලයක පිළිහිටලා හොඳටම හයිය හතේ තියෙන වෙලාවේ තරණෝදේ තියෙන වෙලාවේදී මේකට පුළුවන් තරම් කිට්ටු කර කර කිට්ටු කර කර හිත පුරුදු කළොත් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ Tamange මනස නෙවෙයි සම්පූර්ණ මානව මනස අවබෝධ කරගන්න පුළුවන්. මේ දන්න උඩුහිත හරහා යටිහිතට ගියාට පස්සේ යටිහිතේ තියෙන තන්නේ ක්‍රම මනුස්සකම විතරයි ඒකේ නෑ ස්ත්‍රී පුරුෂ ભેදයක්. ඒකේ නෑ දියුණු නොදියුණු ભેදයක්. ඒකේ තියෙන හුදු මනුස්සකම. එතින් යන හරි ලේසි. නමුත් අපි ඒකයි ධර්මයේ බව දන්නේ ඒකයි මේ භාවනා සිදුවෙන බව දන්නේ මේ මට නිවන් දකින්න ඕන වෙලා තියෙන්නේ. ජීවේ ඉඳගෙන නිවන් දකින්න බැද්ද කියලා ප්‍රශ්න තියෙනවා. නිවෙනනේ අඳුර ගන්න එක නෙවෙයි. ඒ නිසා මේ සංඥා ගෙවම් කරන යනට මේ මනුස්සයා තුළ ඇති වෙන වෙනස එහෙම නැත්නම් මේ තිරියන් වෙන ගතිය ඕනම වෙලාවක විවුර්ත මාත්‍රකාව. ඒකට අර ක්‍රමිකව යන්න යනකොට යන කාලයයි ඒ කියන ක්‍රමවේදයයි වගේමට කැපවීමයි තමයි මේකේ තියෙන අමාරු ගතිය. මොකද හැම මිනිසෙකුට මේකේ සමාන ශක්තියක් තියෙන සමාන හැකියාවක් තියෙන යන කිසිම කෙනෙක් වළක්වන්න තව කෙනෙකුට හැකියාවක් නැහැ. ඒක නිසා මේ වගේ භවනාකේදී ඉන්න කට්ටියට පුළුවන් ගේ තමයි මෙතෙක් ගినాපු දක්ෂකම් මෙතෙක් ගినాපු අත්දැකීම අනුව ක්‍රමයෙන් ක්‍රමයෙන් ආනාපානයේ අන්තිමටම සංඥාව තියෙන තැනදලා සම්පූර්ණ සංඥාව නැත්තන්ට නිමිත්ත තියෙන තැනදලා සම්පූර්ණ නිමිත්ත තැනට යන්න යන්න ඉස්සලා හිත පැකිලුණත් පස්සේ ඒක තියෙන විවේකයේ තේරුම් ගනි ඒ විවේකයේ තේරුම් ගන්නට නිවන නොදැක්කට නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක් කියන එක දලස් අදහසක් ගන්න පුළුවන් ඉතින් අද ධර්ම දේශනාවත් එවැනි පෙරහුරුවක් මිනිස ආදර්ශයක් පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා